ඒ අනුව මේ චප්පානක කියන සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් අපි ඉදිරියේ තියාගත්තා. ඒ සූත්‍රය සංයුත්ත නිකාය කියන පොතේ ඒ සලායතන වර්ගයේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් ඒක භාවනා කරන කෙනෙකුට හුඟා උපදේශයිතයි හරි විචිත්‍රයි. ඒ සඳහා සරුවච්චන් වහන්සේ මේ විචිත්‍ර භාවයේ ලබා ගැනීම සඳහා සරුවච්චන් වහන්සේ නිදර්ශන දෙකක් ගෙන හරපා. පළවෙනි එක තමයි අපි ඊයේ මතු කරගත්තේ යම් හේයකින් තමන්ගේ ඇඟ පුරා තුවාල තියෙන මිනිස්සේ කටු කොහලක් අස්ස රින්ගන්න ගියොත් ලන්දක් අස්ස රින්ගන්න ගියොත් එයාට වැදින වදින හැපෙන හැපෙන හැම වෙලාවෙම සාමාන්‍ය මිනිසෙකුටත් වඩා ඉද්දෙන ගතියක් පැහැරෙන ගතියක් තුවාල වලින් වේදනා දෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒ වගේ කෙනෙක් යම් හේයකින් කැලේ රින්ගන්නම වුණොත් කොච්චර පරිස්සමෙන් කොච්චර නැවතිල්ලේ ඒ කටයුත්ත කරයිද කියන එක මේ දෙන නිදර්ශනයේ බුදුරජාණන් වහන්සේ උලුප්පලක් වනදී. තමන් දන්නවනම් කැලිය ඇසේ යන්නත් ඕනේ අඟ පුරාම තුවාල තියෙනවයි කියලා. ඒක නා කොච්චරක් තුවාල නැති කෙනෙක් කටයුතු කරනවට වැඩිය හික්මීමකින් යුක්තව දමණයකින් යුක්තව රින්ගයිද කියලා පෙන්නකොට කියනවා භාවිත මනසක් නැති කෙනා මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ කාරණාවල චාරයකින් තොරව හැසිරීම හරියට ඇඟ පුරාම වනදත කුෂ්ඨ තියෙන කෙනෙක් කටුකොහලක රින් ගන්නවා වගේ. ඒ කෙනාට රූපයක් දැක්කත් සද්දයක් ඇහුණත් ගඳක් ඇහුණත් රසක් දැනුණත් පහසක් දැනුණත් හිතට හිතවිල්ලක් ආවත් ඒක දුවන්නේම එක්ක තණ්හාව ඇති කරන්න, එක්ක මාන්නය ඇති කරන්න, එක්ක දික්ටි ඇති කරන්න. ඒක මේ පෑරීමක් විදිහට බුදුරජාණන්සේ සලකනවා. ඒකට කෙලසෙනවා කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් කුප්පනවා කියන වචනේ. රූපයක් දකිනකොටම අපි ඒ රූපේ නිසා යම් කිපීමකට යම් කෙලසීමකට යම් ඇවිස්සීමකට ලක් වෙනවා අපි වැඩියෙන්ම ඇවිස්සෙන දේ තමයි වැඩියෙන් කැමති. හුඟක් රස රූප නැත්නම් උගා ද්වේෂ සහිත රූප දකින්නකොට අපි ඒවා පොටෝ තියාන ළඟ ඉඳගෙන බල බලා වැඩි වැඩියෙන් රස විඳිනවා. යම් හේයකින් ඒ මධ්‍යස්ථ ප්‍රමාණයේ රූප හම්බුනාට අපිට හිතට මතක නැහැ. අපි හිතන්න අපි කෝච්චියක් ගමනක් ගිහිලා ආවට පස්සේ අපිට මතක හිටින්නේ කී දෙනයිද කියලා. කෝච්චිය ගමන් කරන මගින්ගෙන් කී දෙනාද මතක ඉන්නේ. එක්ක විශේෂයෙන්ම මන බඳින කෙනෙක් දැක්කම අනිත ඔක්කොම ගරවලා මතකයි. එහෙනම් කවුරු හරි අපිට කෙනහිල්ලක් කරා නම් ඒ මනුස්සයා මතකයි. අනිත් ටික මතක නැහැ. අර දෙන්නගෙන් තමයි වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඒ ටික මතක හිටිනවා. ඒ වගේ තමයි විශාල වශයෙන් අරමුණු එනකොට අපේ හිත පුදුම තෝරලා තමයි අවශෝෂණය කරන්නේ. ඒ තේරීමේදී අපි වැඩියෙන් හිතේ තියාගන්නේ හිතේ හිටින්නේ අර වැඩියෙන්ම රාගය සහ ද්වේෂය ඇති කරන දේ. ඒ නිසා ඒක උදාහරණයකට පෙන්නන්නේ පිටේ වනේ තියෙන මීමෙක් පිටේ වනේ තුවාලයක් තියෙන මීහරකෙක් ලන්දක් අස්සේ රිංගනවා වගේ යනකොට අර පිටේ වනේ පෑරෙනවා ඇවිස්සෙනවා වගේ. ඉතින් ඒ වෙනුවට බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ Taman ඒ වගේ රසකාමී දස්සන කාමයට කැමති එමෙතන් සද්ද කාමයට කැමති ගන්ධ කාමයේ තියෙන රස දිවට එන රසමසෝලු කාමයේ තියෙන කයරෙන් පහස පිළිබඳ ආශාව තියෙන හිතට එන විවිධාකාර අදහස් වලට ආශාව තියෙන එකන විශාල ඔද්දල් වෙච්චි සරව බේරෙන තුවාල සහිත කෙනෙක් වගේ ඒකේ නාමේ කාම ගුණයන් සමග හැසිරෙනකොට කොච්චරක් කුප්පත කිපෙන ගතියක් කොච්චරක් කෙලසෙන ගතියක් කොච්චරක් ඇවිසෙන ගතියක් එනවද දන්නවනම් මේ බව හරියට තුවාලකාරයෙක් කැලේ රින්ගෙනකොට අරසා වෙනවා වගේ මේ වගේ ආරසාව. ඉතින් එහෙම ආරස්සාවක් Taman විසින් ඇති කරගත යුතුයි කියලා. කවම කවදාකවත් පුතත්ජනේකට Taman වශයෙන් ඇති වෙන්නේ නැහැ කියන එකත් බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා. මේ වගේ වෙලාවල කරණ තියෙන පරිසං වෙන්නේ කියලා පුතත්ජනේකට කවදාකවත් මතු වෙන්නේ නැහැ කිය. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ස්වභාවයෙන් කාටවත් මතු වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේමේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්තං යෝනිසමංචකාරෝ කියලා බුදුහාමස සඳහන් කරනවා මේ වගේ වෙලාවකදී අඩුවෙන් කෙලස් කරගන්න ආරසා වෙන්න ඉඳුරන් සංවර කරගන්න බයලජ්ජ ඇති කරගන්න සීලය ඇති කරගන්න නැත්නම් යහ දැක්ම ඇති කරගන්න නැත්නම් පුලුල් දැක්ම ඇති කරගන්න පරතෝ ഘോഷය අවශ්‍යයි දන්න කෙනකින් ඇහෙන්න ඕන යම් මේකෙන් අහුන් නැත්නම් මේක උල් ගහේ කට උල් කරන්න ඕනේ නැහැ වගේ ඇදෙන්නෙම අධික කාමයට සහ රාගයට ඒක සාමාන්‍යයෙන් පොත්පත්වල සඳහන් කරන්නේ මේ තණ්හාවට මාන්නයට දික්තියට ඒ නිසා යම් කිසි කෙනෙකුට එවැනි අවස්ථාවක අඩුවෙන් කුසල් කරගෙන අකුසල් කරගැනීමේ හැකියාව මතු කර ගන්න පුළුවන් ඒක තමයි ලොකෝම දක්ෂතාවය ලොකෝම කුසලතාවය ඒක නිසා සියලු බුදුරු අපට අනුශාසන කරන සබ්බපාපස්සා කරනවා පුළුවන් එකම දේ තමයි වැදගත්ම දේ තමයි ඉස්සරම කළ යුතු තමයි හැකිතාක් දුරට පවින් බේල වැලකෙන්නේ කියලා. නමුත් ඒක මේ බුදුවරුන්ගේ ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන්ගේ ආදර්ශය වුණාට ලෝකය එහෙම අපායක් තියනවා කිව්වත් කර්මේ සහ කර්මඵලයේ තියනවා කිව්වත් අර කාමයේ අවසන් ගිහිල්ලා හොඳ වුණත් කමන්නේ නරක වුණත් කමන්නේ. සාධාරණ වුණත් කමන්නේ සාධාරණ වුණත් කමන්නේ. හිර දුක් විඳින්න උනත් කමන්නේ නැතත් කමන්නේ කියලා අර පළඟැටියා ගින්නට පනිනවා වගේ පළඟැටියක තියෙන සියලු ශක්තිය යොදලා අර ගිනි දැල්ලට පනිනවා. ඉතින් ගිනි දැල්ලට පැනපු ගමන් කිට්ටුවේ යනකොටම තටු පිච්චෙනවා. අඬු පිච්චෙනවා. කරගඳ ගහනවා. අර ඉතුරු අඬු ටිකෙන් එයා ආයෙත් කරකිලා ඇවිල්ලා ගින්නට වැටෙනවා. ගින්න වලට මැරෙනවා. ඉතින් බුද්ධ ජනසී සඳහන් කරනවා මේ කෙටි ආයුෂ ඇති සත්තු මේ ගින්නට ප්‍රිය කිරීම නිසා පිච්චිලා ඊටත් වැඩිය කෙටි ආයුෂ සහිත සතුන් බවට පත් වෙනවා කියන්නේ. ඒ වගේ තමයි මේ රාග ගින්න, කාම ගින්න ඒකට අපි හැකිබි හොරෙන් හරි විවෘතව හරි සාධාරණ හෝ අසාධාරණ. රවල් මිගෙල්, රෑ ඩැනියෙල් හරි කමන්නේ. ඒකට පයින් හරි දිහා බලනකොට එවැනි ලෝකෙක නැත්නම් මේ කාම භෝගී ලෝකෙක මේකේ ආරස්සක ධර්මයි. ශික්ෂාව නැත්නම් මේ මුළු දර්ශනය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ පරතෝഘോഷේ. පරතෝഘോഷේ කියන අදහස් කරන්නේ අසුවිරු ඥාන ඇති කෙනෙක් කියන දේ අහන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි අපිට පළවෙනිම කල්යාණ මිත්‍රයා. බුදුරජාණන් වහන්සේක පෙන්ලා දුන්නේ නැත්නම් අපි ස්වභාවයෙන් ගියොත් මිලිතටින් වතුර බැස යනවා. කාමයට තමයි අදින්නේ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා කොහොමද බුදුහාමුදුරෝ ඒක ඉස්ලාම් මේක ඇති කරගත්තේ කියලා. ඒක ඉතින් කල්පකාන්තිරා ගානකට වීඩියෝ වෙන වැඩක්. බුදු කෙනෙකුට මේක තේරෙන එක ඒත් හිතනද ඒ බුදුහාමුදුරුවෝ පසේ බුදු නමක් රහතන් වහන්සේ බුදු පසේ බුදුහාමුදුරුවෝ කෙනෙක් උනොත් කියන්නේ කාටවත්. වැඩක් වෙන්නේ නැහැ කාටවත්. හරියට පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ එළියක් එනොත් ඒ අතරමැද කලාතුරකින් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනවා. පහළ වෙලා උන්වහන්සේ මේදී අනිකුත් අඳබාල ජනතාවට කියා දීම ඉතාමත් වැදගත් දේ බවත් ඒ සඳහා මහා කරුණාව පාවිච්චි කරනවා. ඒ සඳහා මහා ප්‍රඥාව පාවිච්චි කරන එක මේ මානසික මනුස්ස මනසකට හිතා ගන්නවත් බෑ. ඒ කියලා දීම සඳහා ගන්න මේ මහා කරුණාව ඊට පස්සේ ඒක ඇහෙන කෙනා පරතෝගෝසි තිබුණාට පස්සේ අජත්තන් යෝනිසෝ මනසිකාරයක නුවණින් හොඳට පිළිසින්ද දැනගන්න ඕනේ. එතකොට විතරයි මේ ඇහිච්ච දේ දරන්න පුළුවන් වෙන්නේ. පිහිටන්නේ. ඉතින් මේ දෙක අපේ ජීවිතේ කවදා හරි උනේ නැත්තම් හිත රෙදේ මේක කියනකොට නමු ਸਰවඥාන්සේ සඳහන් කරන එහෙම උනේ නැත්තම් ඒ ජීවිතේ තිරිසන් ජීවිතයක් හා සමානයි කියලා. කරන හරියක් කරන්නේ තණ්හාමාන දිට්ඨි වඩන එක, ප්‍රපංච කරන එක, නැත්තම් කතන්දර ගොතන එක, එහෙම නැත්තම් පල්ලෙහැලි කතා කරන එක, ඒ ප්‍රපංචාබිරතෝ මගෝ කියලා. ඒ ප්‍රපංචකරණය මුර්ගයේගේ වැඩක්. ඒ මුර්ග ගතිය ඉඳලා මේ ශිෂ්ට ගතියට එන්න, නැත්නම් මනුෂ්‍ය ගතියට එන්න පරිතෝගෝසය ලැබෙන්න ඕනේ. පර්තුගෝසේ ලැබුණට මුණින් නව කලයක් වගේ වතුර වැටුණට ඒක ඇතුළට යන්නේ නැහැ. ඒක උඩ පැත්තට හැරෙන්න ඕන. ඒ නිසා උග්ගටිතඤ්ඤු කියන කුශාග්‍ර බුද්ධිමත් පුද්ගලයා කියන්නේ උඩට හරවලඳ කලයක් වගේ සරුවචනාංශේ දේශනා කරන එක හොඳට දරා ගන්නවා. එහෙම නැත්තම් අපිත් බුදුරු දාගෙන නැති අපිටත් බණ ඇහෙන්නේ නැති නමුත් අපිට හිත දුනේ නැහැ. මොකද හේතුව අපි ඒකේ ග්‍රාහක ශක්තියක් නැහැ. උකහා ගන්න ශක්තියක් නැති නිසා පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරේ ජලය 60 පැයකින් බැලුවත් ගුණමද එක බණ දහමින් වෙලුවත් උගේ ගතිය වුණාරී මැරුවත් පීල්ලක් හැර කලයක් අනිත් පැත්ත හරවලා 60 පැයකින් බැලුවත් කඳුලක්වත් ඇතුළට යන්නේ මොකද කලෙ මොනින් නැමලා තියෙන්නේ ඒ නිසා අපිට බුදු කෙනෙක් බණ කියන්න ඕන නැත්නම් අපි කියනවා මේ ප්‍රතෝഘോഷේ තියෙන්න ඕනේ යෝසුමනසිකාරේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ਸਰවඥාන්ත විවිධ උපමා, විවිධ අලංකාර, විවිධාකාරක මොලින් කියලා දෙනවා. ඇසත්තෝ දකිත්වා, කන් ඇත්තෝ අසිත අසත්වා පාවිච්චි කරත්වා කියලා. ඒ නිසා මේ පෘ탁ජනයා කාම ලෝකේ හැසිරෙනකොට එයා වණු තුවාල සහිත පැසවන ලද වණ තුවාල සහිත කෙනෙක් කටු අකුලක රිංගනවා වගේ. බුදුන් කියනවා පුළුවන් නම් පරිස්සමයි. පුළුවන් තරම් තිබුණට නම් දඟල දඟල යන්න එපා. ඉදරන් සංවර කරපන් කිය. ඒක තමයි අපි ඊයේ මේ සූත්‍රය පිටම ප්‍රථම භාගයේ පෙන්නපු නිදර්ශන වශයෙන් ඉදිරින් තියාගත්තේ. අද මම මේ පාඩයක් එළියෙන් තිබ්බේ දවසේ මාතෘකාව වශයෙන් ගත්තේ ඒ තුවාලවල ස්වરૂපය. පුත්‍රයාසේ දෙවෙනි රූපෙන් පෙන්නනවා. සේයතාපි භික්කවේ පුරිසෝ චප්පානකේ ගහෙත්වා නානාවිසේ නානාගෝචරේ දල්හාය රජ්‍යවා බන්දෙය. බුදුදහස කියනවා හිතන්නේ කියලා. මිනිස්සෙක් සත්තු 6 දිනක් අරගෙන ඒ සත්තු 6 ලැබුම් පොළවල් වෙනස්, ආහාර වෙනස්. ඒ 6 දෙනා හොඳ හයිය තියෙන වරමන්දකින් බෙල්ල බැඳ ගන්න. බෙල්ල බඳිනවා. බැඳලා ඒ අනික් කෙලවර එකට බඳිනවා. කියන සත්තු 6 දිනක් පොටවල් 6ක් කරන බැඳලා අතහරිනවා. ඒක ඉති බුදුරජාණන් වහන්සේ උපමයේ සඳහන් කරනකොට කියනවා ඇහැ අපේ තියෙන මේ ඇහැ කියන ඉන්ද්‍රිය මේ බැඳගත් සතාගේ සර්පේකට සමානයි කියලා. සර්පයෙක් බැඳ ගන්නවා. එසේ කන කියන එක කිඹුලෙක් වාගේ. නාසය කියන එක පක්ෂියෙක් වාගේ. දිව කියන එක බල්ලෙක් වාගේ. කය කියන එක හිවලෙක් වාගේ. හිත කියන එක වඳුරෙක් වායි කිය. දැන් මේ හය දෙනා එකට බැඳලා පස්සේ බුදුජානනාංශය සඳහන් කරනවා ණය හුඹහක් හොයනවා. කොයි හැරි රිංගල ලගින්න. කිඹුල වතුරක් හොයනවා. ඊට පස්සේ කුරුල්ල අහසට පියාඹන්න හදනවා. ඊට පස්සේ බල්ල ගමට අදිනවා. හිවලා අමුසෝනකට යන්න හදනවා. අමුසෝනේ තියෙන පිටේ දාලා තියෙන මිනි කණ්ඩ වඳුර කැලියට යන්න හදනවා. ඉතින් මේ හය දෙනා කවදාකවත් දෙන්නේ එක පැත්තට අදින්නේ නැහැ. නිසා භාවනා කරන්න ගිය කෙනාට තේරෙනවා අපේ මේ ෂඩින්ද්‍රිය කියලා ගන්න පුද්ගලෙක් කියලා කියන්නේ ච ධාතුරෝ යම් පුරිසෝ කියලා බුදුසසුන කියනවා මේ කය කියන එක ගත්තොත් ඒක පට වියාපෝ තේජෝ ආකාශ කියන ඉන්ද්‍රිය රූප ධර්ම පහයි විඥානය කියන හයක් එකතු කරලා හැදිච්ච එකේ තමයි පුරුෂයෙක් කියන්නේ. ඒක මේ රූප ධර්ම පැත්තෙන් කතා කරනකොට. එහෙම නැත්නම් නාම ධර්ම පැත්තෙන් බැලුවොත් චක්කුසෝත ඝාන ජීවා කාය මන කියලා මනස එක පැත්තකට දාලා අනිකුත් ඉන්ද්‍රිය පහක් හදලා මේ පස් දෙනා එක්කෙනෙක් කියලා හිතාන එක්කෙනෙක් කරන තමයි පුත්තජනිය කියන්නේ. මේ ඔක්කොම පහම මම අපි කරන්නේ සාමූහික ප්‍රයත්නයක් සැපසෙවීමක් කියලා හිතුවට භාවනා කරන්න යනකම් කාටවත් තේරෙන්නේ මේ හය දෙනා හය පොලකට අදිනවා එක්කෙනෙක් එහෙනම් එක සර්පයෙක් එක සතෙක් අනිත් එක්කනාගේ සුභ සිද්ධිය තකන්නේම නැහැ ඒකේ අවස්ථාවාදයේ විතරයි තියෙන්නේ සර්පයා හැම වෙලාවෙම උඹහට අදින්න හදනවා ඌ කිඹුලගේ අවශ්‍යතාවය සලකන්නේ කිඹුලට පුළුවන් වුණොත් වතුරට අදිනවා ඒතකොට සර්පයා මැරෙන බව ඌට ගාණක් නැහැ පක්ෂියා අහසට යන්න හදනවා. ඌ දන්නවා මේ හය දෙනෙක් උතන අහසට යන්න බෑ. නමුත් පුළුවන් තරම් මහන්සි වෙනවා. බල්ලා ගමට අදිනවා. හිවලා සොහනට අදිනවා. හිත වඳුරා කැලේට අදිනවා. මෙන්න මේ පහේ තියෙන මේ නයි මල්ල එහෙම නැත්නම් මේ කට්ටියගේ තියෙන අසංවිධිත භාවය කැඩිච්ච භාවයේ දකින්න යම් කිසි කෙනෙක් මේ හය දෙනා හදෑරීම පිළිබඳව අබිනිෂ්ක්‍මණයක් කරන්න ඕන පැත්තකට ගිහිල්ලා බුදු පුංචි පුංචි පරීක්ෂණයක් කරන්න කියලා කියන්නේ මොනවත්ක්ම නොකරන අදිෂ්ඨාන කරගෙන චේතනාපූර්වක මොනවත්ම අදිෂ්ඨ කරන්න නැති වෙන අදිෂ්ඨාන කරගෙන සම්පූර්ණ මනසෙන් ඒක දිහා බලන ඉන්න කියනවා. අපි පරියන්කයට ගිහිල්ලා වාඩි වෙනවා කියලා හිතමු නැත්නම් භාවනා කරන්න ගිහිල්ලා හොඳට පట్టල වාඩි වෙලා මොනවත්ක්ම කරන්න එපා. මොන්නම චේතනාවක්වත් කරන්න එපා. පట్టල වාඩි වෙලා ඇත්ත එක වහලා බලාගෙන ඉන්න මේ ඇහැ රූප පෙන්වන්න නැතුව වහපු ගමන් පුදුමාකාර බයකටපත් වෙනවා. එයා කැමති නෑ ඇත්ත එක වහගෙන ඉන්න. එයාට අරසාවක් නෑ. ඒ නිසා අන්ධකාර වෙනකොට අපි බයයි. වයසට යනකොට බයයි. හුදුවට දවල් එළියේ ඉන්නකොට අපිට අරසාවක් තියෙන නිසා ඇහැ නිතරම හරියට එයාපෝට් එකේ තියෙන රේඩාර් මැෂින් එක වගේ නිතරම කැරක් කැරකි වටේට බලනවා අඳුනන්න නැති ආකාශ වස්තු එහෙම එනවද කියලා කිට්ටුවකට. හැතැම්ම 30ක් වටේට බල බල ඉන්නේ. ඒ මොකටවත් නෙවෙයි ඒ තරම් බයෙන් ජීවත් වෙන. ඒක නිසා කාගේ හරි නිකමට හරි අත් දෙක අඳ වුණොත් ඒ ජීවිතේ වැඩක් නැහැ. අපි ඊටාම ප්‍රිය දේ අඳුරන්නේ ඇහි බබා වගේ කියලා. ඇහැ තමයි අපිට වැඩියෙන්ම කෙලෙස් උපදවන, වැඩියෙන්ම සක්‍රිය, වැඩියෙන්ම සියුම් ඉන්ද්‍රිය. එයා නිතරම වටේට බල බල බල බල තමයි ඉන්නේ ඇස් දෙක වහන්න එයා කැමති නැහැ. අන්ධකාර වෙනවට කැමති නැහැ. රැය වෙනවට කැමති නැහැ. ඒක නිසා ඇහැ අනික් කාගව සුභසිද්ධිය බලන්නේ එයා බලනවා පුළුවන් තරම් මිනිස්සයා දෙපා සතෙක් වුණාට පස්සේ ඉඳුරංගේ උඩටම ගිය ඉන්ද්‍රිය තමයි ඇහැ. ඈත පේනවා. මිනිස්සෙක් මොහොතට ගිහිල්ලා හිටගත්තොත් හැතම පහක් ඇතර පේනවා. ඕනෙම තිරිසනෙක්ගේ හිස තියෙන්නේ තිරස්වල. ඒකෝට ඉස්සරහින් තියෙන හොම්බ, නහය තියෙන්නේ. ඇත් දෙක පස්සේ තියෙන්නේ. එයා ජීවිතේ ජීවත් කරවන්නේ ඉවෙන්. නහසෙන් තමයි යා කටයුතු කරන්නේ, ඇත් දෙක නැහැ. ඊට පස්සේ කණෙන් අලියා වගේ සතෙක් හරියට මේ කන් දෙක හරව හරව ආවා වගේ සතෙක් හරියට කන් දෙක හරව හරව ඒකෙන් තමයි කැම කන ගමන් වුණත් කන් දෙක නිකන් කරකෝ කරකෝ ජීවත් වෙනවා. එයා කන විශේෂණය කරලා තියෙනවා. ඒත් ඇහෙන් එච්චර වැඩක් කරන්න බෑ. එතකොට උර්ග සත්තු ගඳෙන් ඊට පස්සේ උර්ග සත්තු ඇත්තටම දිවෙන් දිව දෙකේ සත්තු කියන්නේ යනකොට නිතරම දිව ගහ ගහ යන්නේ බිමට නාසයෙන් කයෙන් මේ විදිහට ජීවත් වෙනකොට අපි පරිණාමයේ මට්ටම් කීපයක් පහු කරන අවිල්ල තියෙනවා. කය ඊට පස්සේ දිව ඊට පස්සේ නාසය ඊට පස්සේ කන අන්තිමට තමයි පරිණාමය අපි ඉහෙළම කෙලවර තමයි මේ ඇහැ මුල් කරගෙන යන තැනට අවිල්ල තියෙන්නේ. ඉතින් ඒකේ දැන් කෙරෙන ස්නායු විද්‍යාව පිළිබඳ පරීක්ෂණ වල කෙරෙනවා. යම් විදිහකට අපි සමාජශීලී වෙලා සභාගත වෙලා කටයුතු කරනකොට අපි පෙනුම පෙනුමට මුල් තැන දීලා ඇහැට මුල් තැන දීලා කටයුතු කරාට අපි ආවේග ජනක වෙනකොටම අපේ තියෙන අර උර්ග ගති මත වෙනවා කියලා. එකෙක් ලේපිට කන්න පුළුවන් ගතිය. උර්ගයා කන්නේ තව කෙනෙක් කටේ ලේ තියලා හපද්දි. පණ සීද්දි කන්නේ. ඒ වගේ තමයි අපි ඔය අපි හිතාන ඉන්න ඔය මහත්ම ගති ටික තියෙනවා. අපි ශිෂ්ටාචාරය කියලා රකින්නවා. ඔක කොයි වෙලාවක අනේ රාගෙ මතුනොත් බලන්න කොයි වෙලාවරි ද්වේෂෙ මතුවෙච්ච ගමන් ඊට වඩා පල්ලෙහා මට්ටමක ඉන්න අර උරග මනස ආවේග ජනත මනස පරිණාමය ඇති වුණාට ඒක ඉවර නෑ අපේ. ඒ ඇමිග්දලා එහෙම නැත්නම් හිපොකැම්පස් වල තියෙන්නේ ඒ ආවේග වැඩ කරන්න හැටි. මතු පිටම වැඩ කරන එකෙන් ප්‍රශ්න විසඳන්න බැන්න එයා වහාම ගිහිල්ලා අර උරගමනසෙන් අහනවා ඊගාට මොකද කියන්නේ ඊට පස්සේ නක් කපි මරපිය කොටපි කාපි බිල්ල කඩපි කියලා ඉතින් ඒක තමයි එළියට එන්නේ. ඒකේ ඉන්නේ නැහැ අපි මේ පිටින් අරසා කරගෙන ඉන්න තරක. නමුත් එන්නේ නැති උනට නැත්තේ නැහැ. ඒ නිසා මේ ඇහ කන දිවනාශය කියන මේ හය නානා ගෝචරෝ නානා විසියෝ. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ ඇහැ රූප පමණයි ශබ්ද කොච්චරද නැත්නම් ගණන් ගන්න. ගන්ධ රස පහසට කිසිම සංවේදීකමක් නැහැ. ඇහැ රූපේ. ඒක සඳහා අය උපරිම ෂට මායාවී කටි කරනවා. කන සද්ද තරංග ලබා ගැනීම සඳහා නිතරම යම් විදිහකට අපි ඇස් දෙක වහගෙන ඉන්නවනම් ලොක් කරපු දණක් ඇතුළටලා ඉන්නේ. එළියට වෙලා යන්නේ. මොකද මොනින් කොහෙන් එයිද දන්නේ නැහැ. ඒ ගෙවල් හදාගෙන අරසා කරගෙන ඉන්නේ. අපිට ඇස් දෙක පියන්න බෑ. අරසාව පිළිබඳ හැඟීමක් නැත්නම් හිඟන්නු කියලා කියන්නේ ඒ කටියට එහෙම කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ එළිය බුදියන්නේ කරන්න දෙයක් නැහැ. ඉතින් එන්නේ වගේ මේ එක එක ඉඳුරන්ගේ ගෝචර වෙනස්. ඇහැට රූප, කනට ශබ්ද, ඒ එව්ව අතර මේ රූප සහ ශබ්ද අතර දුරස්ත හෝ නැකමක් නැහැ. සම්පූර්ණ වෙනස් ලෝක දෙකක්. ඒ වගේ මේ රූප ලබා ගැනීම සඳහා ඇහැ කරන ප්‍රයත්නයත් එක්ක ශබ්ද ලබා ගැනීම සඳහා කන කරන ප්‍රයත්නේ එකෙක් නැහැ හිතන. දෙන්න අතර තියෙන්නේ හුරස් ගතියක්. මේ ගතිය පේන්නේ නැහැ. මොකද හේතුව මේකෙත් ਸਰවචන්සේ සඳහන් කරනවා අනික් කට්ටිය කලන්ත හැදිච්ච වෙලාවේ ඒ ඉතුරු සතා අර ඔක්කොම යටපත් කරගෙන Tamange ඕන දිහාට මුළු මනසම ඇදගෙන යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සක්මන් කර කර ඉන්න වෙලාවක් කියමු. සක්මන් කරන ඉඳලා අපි පයේ හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඔය පයේ හිත තිබිලා කිසිම රස ආස්වාදයක් ගෙනෙන්න දෙන එකක් නෙමෙයි. ඒක නිකන් අර අභ්‍යාසයක් වශයෙන් කරනවා. ශ්‍රද්ධාවෙන් කරනවා. සීලෙන් කරනවා. සතියෙන් කරනවා. නමුත් එතකොටම රූපයක් දැක්කයි කියලා හිතන්නේ. එතකොට මේ පහේ තියාගෙන හිටපු හිත නැත්තම් මේ කාය විඥානේ තියාගෙන හිටපු හිත ඒක පාරටම චක්කු විඥානෙට යන්නේ මොනම පෙරලගුණක්වත් තියන්නේ නැතුව. ඇහි රූපේ බලන්න තියෙන ආසාව අපේ සීලෙත් කඩලා දාලා සද්ධාවත් කඩලා දාලා සතියට අල්ල දාලා පනිනවා. පැනලා ටික වෙලා ගියාට පස්සේ තමයි අපි දන්නේ මේ සිල් අරගෙන සක්මන් මළුවකයි ඉන්නේ. හැබැයි හිත ගිහිල්ලා තියෙනවා රූපයක් බලන්න. ඉතින් කවුරු හරි මේක පිළිබඳව බැලුවොත් අපි ශීල් සමාදන් වෙලා අදිෂ්ඨානය ගත්තේ නම් හැකිතාක් දුරට පයි සත්‍ය පිහිටවන්න තමයි. මගේ කිසිම චේතනාවක් තිබුණේ නැහැ ඇහැට පළවෙනි තැන දෙන්න. මම හිතපු පරිසරයේ තියෙන දේවල් මං ඇහැට උනන්දු කරන දේවල් නැති හරියකට ගියේ. කොහොමද මේ මෙච්චර අදිෂ්ඨාන ශක්තියකින් කාය ප්‍රසාදේ හිත පවත්තන්න ගියේ එකනාගේ හිත මේ චක්කුවට පැන්නේ රූප බලන්න පැන්නේ නැත්නම් ඇවිදින්න බලන්නෙක් පාටපත් උනේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා බැලුවොත් මේ ඉන කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. අපිට හිතෙනවා ඕන්න මට බලන්න පුළුවන් සද්ධාහ නැතුව ඉන්න පුළුවන් කියලා. එක වෙලාවකට පුළුවන්. නමුත් ඒක දිගට කරන්න බලන්න. එක්කෝ එක රූපයක් දිහා බලන්න බලන්න. රූපේ බලන්නේ සද්දට පයින්. සද්ධාහිනෝට රූපෙට පයින්නවා. මෙන්න මේ විදිහට මේ සර්පය හය දෙනා අදින හැටි බැලුවොත් අපි දෙන්නේ කිසිම වෙනසක් නැහැ. හැම කෙනෙකුම තියෙන අදාන්ත ගතියක්. හැම කෙනෙකුම තියෙන අසංවිධිත ගතිය. හැබැයි හැම කෙනෙක්ම ඒක පේනවට ලැජ්ජයි. ඒකට කැමති. ඒගොල්ලෝ පේන්නන්නේ නැහැ. මම සාන්ත, දාන්ත, තීන්ත කූඩෝ වගේ පේනවා. බොහොමලුවක් අර සුදු ඇඳගෙන බොහෝ මේ පිටි අඩිය තියතිය යනවා. හිතේ මොනවද තියෙන්නේ? හිතා ගන්නවත් බෑ. හැබැයි හිතා ගන්න පුළුවන් ඌ හිතන්නේත් මං හිතන එකම තමයි. හොඳටම භාවනා කරපු දවසමයි ඒක තේරෙන්නේ. ඔය කවුරු මොන රංගපෑම රංගපෑවත් හිත මගේ හිතමයි යාළඟ තියෙන්නේ. ඒක නිසා මේ බුදුජාණන් වහන්සේ ජීවිලාවක ඒ වනේ හිටපු ස්වාමීන් වහන්සේලා හොඳට බණ භාවනා කරන ස්වාමීන් නමක් කිය තුන් දිනක් එකට ඉඳලා කියනවා ස්වාමීන් වහන්සේ ගෝසිංග වනේ ඉන්න සංඝයා සත්‍ය කයෙන් අපි වෙන් වුණාට එක හිතින් අපි වාසය කරන්න කියලා. අපි ඔක්කොටම එක හිත තියෙන්නේ කයෙන් වෙනස්. ඒක නිසා අපි ඔක්කොම භාවනාදි කරන ප්‍රයත්නේ එකමයි. හැබැයි ඒකට මෝන දෙන්න ශක්තිය නෑ කාටවත්. ඒ නිසා භාවනා නොකර නිකන් ඉන්නවා. භාවනා කරන්න ගියොත් විශාල බලාපොරොත්තු සොන්වීමක් සිද්ධ වෙනවා. මට උන් දෙක කරගන්න බෑ. එතන මට උන් තැනක හිත පවත්වන්න බෑ. ඒ මොකද මේ එකෙක් කියලා හිතාන හිටියට මේකේ නයිමල්ලක් තියෙන. ඒ නයිමල්ල නානා ගෝචර ඥානා විශේෂ. මෙන්න මේ බව දැනගත්තත් ඒක විශාල ලාභයක්. නමුත් මේ කාම ලෝකේ කවදාකවත් මේක දැනගන්න ඉඩ තියන්නේ අපිට කවදාකවත් මේ මමයා මොකද කරන්නේ මමයා කරන වැඩවල පොත් ලැබීමක් කිසිම පෘථග්ජනියුර කරන්න බෑ. එයා කරන්නේ ආර්ථික ලාභ, දේශපාලන ලාභ දා සමාජ ලාභ ලැබෙන දේවල් කරනවා මිසක් මේ කොහොමද මේ න්‍යාය පත්‍රය හැදෙන්නේ? ඇයි මේ මේ දේ කරන් තියදී හිත අපේට පණින්නේ කියන එක හැම වෙලාවෙම මන්දෝත්සාහය කරන, හීනමානයක් ඇති කරන, ઈચ્છාබංගත්වයක් ඇති කරන දෙයක් නිසා ඒ දේ බලන්න කැමති වෙයි. කුටිම්ම කියනවනම් තමන්ගේ ප්‍රകൃතිය කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලනවා වගේ මේ හිත මෙහෙම කරන්නේ කොහොමද කියන බලන්න කැමති වෙයි. ඉතින් ඒක නිසා කවදාකවත් හිතන්න එපා මේ භාවනා વિષය ජනප්‍රිය වෙයි කියලා. බහුජන තත්ත්වයට යන්නේ යන්න බෑ. ගියොත් එහෙම ඔය බලන එකනට පේනවා ඕනම කෙනෙක් භාවනා කරපු කෙනෙක් ගහන්න බෑ අනේ මගේ හිත එක තැනක තියාගෙන බෑනේ කියලා. අනේ මට එක තැනක ඉඳගෙන ඉන්න බෑනේ. අනේ මට එක දෙයක් කරගෙන යන්න. ඉතින් ඒක තමයි බුදුහාම කියන්නේ බලපං කියලා. ඒක දකින්න එකමත් ලොකු ජයග්‍රහණයක්. අපි ඊයේ නිදර්ශනයකට ගත්තා. යම් කිසි කෙනෙක් මේ බණක් අහලා පරතෝගෝසේ ඇවිල්ලා අපි හිතමු නිදර්ශනයක් වශයෙන් යා ගීගත ඇරියයි කියලා. ගීගත ඇරලා වනගත උණයි කියලා. වනගත වුණාට පස්සේ එයාට බේන්නේ මේ වනගත ජීවිතයේ තියෙන දුෂ්කරතා ටික විතරයි. ඊට පස්සේ ඒක අතහැරියොත් ආයෙ වැටෙන්නේ ගිහිගෙට ඊට වැඩි ගිහි ගිය අමාරුව කියන එක තේරෙන්නේ නැහැ. මොකද ඉන් එහා පේන්නේ නැති නිසා යාට පුළුවන් පස්සට එන්න. ඒක නිසා පුළුවන් ද කෙනෙකුට මේ වනගත වීමෙන් ලැබෙන දුෂ්කරතා ටිකක් නම් තියෙනවා තමයි. නමුත් මේක සංසාරයක ගෘහ ජීවිතයක අතනට හොඳයි කියලා මේ වනගත ජීවිතයේ හම්බෙන දුෂ්කරතා ටිකට ප්‍රසාදේ පහල කරගන්න ප්‍රමෝදේ පහල කරගන්න ඒක මනුස්ස මනසකට අදාහ ගන්න බැරි දෙයක්. ඊට පස්සේ වනගත ජීවිතයේ තියෙන මේ දුෂ්කරතාවයට උත්තරයක් වශයෙන් වනයේ ඔක්කොම වෙනුවට තමන්ගේ කයට විතරක් හිත යොදලා කයෙන් එන අපහසුකම් ටික බලන්න ගියාම කයේ කවදාකවත් නැති වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. කයි කවදාකවත් නැතුව අපහසුතාව පේන්න පටන් ගන්නවා. කවදාකවත් නැතුව හිතවිලි එන්න පටන් ගන්නවා. කවදාකවත් නැතුව සද්ද ඇහෙන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේ গিදරවල දොරවල ඉන්නකොට කවදාකවත් නැති විදිහට මේ කයි කටු කොහලක් පේනවා. නමුත් එයාට තීරුම් ගන්න පුළුවන් වෙයිද? ගමක গিදරක ඉඳගෙන ඉන්නවට වඩා අරණ්‍යක දුක් කරදරට වැඩිය මේ කය වෙහෙස තමයි. නමුත් මේ අධ්‍යාපනයක් මේ සිද්ධ වෙන්නේ මමයා කියන්නේ කවුද කියන එක බලන එකයි සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මෙතනදී මේ දුෂ්කරතා ටික විඳගෙන දිගට සත්‍ය පාත්තන එක කියන එක ඒක මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳ අභියෝගයක්. නමුත් ඒක පවත්තගෙන යන්න පුළුවන් වන්නේ නම් විශේෂ සත්පුරුෂයෙකුට විතරයි. නැත්තම් ඒක අතහැරෙනවා. ඒ මොකද හේතුව කයට හිත දාපු ගමන් පේනවා මේක මේ මොනම විදියකින්වත් විනාඩි දෙක තුනක් තියන්නත් බෑ මොනම කටයුත්තකට තිබ්බත් ඒක වචනයක්වත් කියලා කියන්නේ නැතුව ලකුණක්වත් නැතුව පිටපයින්නවා ඒ පිටපයින් හැම වෙලාවෙම ඉච්ඡාබංගත්වයක් ඇති වෙනවා කාට හරි උගන්වන්න පුළුවන් වෙයිද හිතනද කමඨාන් සුද්ධ කරලා දෙන්න පුළුවන් වෙයිද කියලා හිතනද මේ කයට හිත දාපුවාම ඇති වෙන මේ ඉච්ඡාබංගත්වය එහෙම නැත්නම් මට කරන්න ඕන දේ කරන්න බැරි බව මට ආණ්ඩු මට්ටු කරන්න බැරි බවට තමයි බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය වචනෙන් කියන්නේ මේක අනාත්මයි කියලා. ඒ නිසා මේ අනාත්මයේ මූලික ලකුණක් තමයි භවනා කරන්න ගියාම මට මගේ වැඩ කරගන්න බැරිකම කියන එක තේරුම් ගන්න බුදුන් කියන්නේ අනිච්ච දුක්ඛ දෙකම අවබෝධ කරාට පස්සේ තමයි ඕක හරි තේරෙන්නේ. අපිට වැටහෙන දේ හරියටට කියව ගන්න දන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් මේ උපමා දීලා කියනවා. මෙතන එක්කෙනෙක් නැහැ 6 දිනක් ඉන්නේ සත්තු 6 දිනක් ඒ 10 දිනා කිසිම අදාන්ත සත්තු ටිකක් එහෙම නැත්නම් අසංවිධිත සත්තු ටිකක් එක එකනා එක එක පැති වලට අදින්නේ කවදා හෝ මේ එක එක සතා කරන දේවල් වලට අපි වග වෙන්න ගියොත් අපි මම කෙරුවයි කියන්න ගත්තොත් ඒ මනුස්සයට කවම කවදාකවත් හිතට ස්පාසයක් ඇතුව ජීවත් වෙන්න වෙන්නේ නැහැ. මොකද මේ එක සතෙක්වත් මේ සભ્યත්වේ කර කරන්නේ නැහැ. ඒ සත්තුන්ට ඕන කරලා තියෙන්නේ තම තමන්ගේ සැප හොයන එක. ඒ නිසා ඇහ කන දිවනාසය කය මන කියන මේ හය දෙනා මේ අදින ඇදිල්ල බලන්ඩ බුදුරජාණන්සේ දෙන උපමාව තමයි මොනවත්ක්ම කරන්න එපා. සම්පූර්ණ චේතනා විරහිතව මේක දිහා බලාන ඉන්න කියලා කියනවා. කොච්චර අපහසුද ඉරියව්වක ඉන්න අරමුණක හිත පවත්තන්න ඒ වගේම මේ ඉඳුන් හිටුන් පහසුකම ලබන්නේ මේ ලැබිච්ච මනුස්සකය පවත්වන්න බැරි කරන. ඊට පස්සේ කාට හරි පුළුවන් නම් මේ පරිේශන මට්ටමින් මේක කරලා Tamanට දැනෙන ටික කයක් එක විදිහට පවත්වාගෙන යනකොට දැනෙන ටික ධර්මය කියලා තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂ ඥානය කියලා තේරුම් ගන්න. යථාභූත ඥානය කියලා තේරුම් ගන්න. ඒක ලේක කියලා බුදුහාමුදුරන් කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මම වාඩි වෙලා හිටියා තමයි ඔබ වහන්සේ කිව්වට මට දැනුනේ කයේ තියෙන වෙහෙස. මට දැනුනේ හිතට එන নানা ආකාර හිතවිලි. මට දැනුනේ මේ පුංචි සද්දවලටත් මගේ මේ වැඩේ කරගෙන යන්න බැරි ගතිය කියලා. කිව්වොත් අන්න එතකොට බුදුරජාණන්සේට වගකීමක් තියෙනවා. ඒ එන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකද මම අවුරුදු 30ක් භාවනා කරලා තියෙනවා. විශාල අසුරලා තියෙනවා. කවම කවදාකවත් කෙනෙක් මේ මම වාඩි වෙලා ඉනකොට මට මෙන්න මේකයි ඇති උනේ කියලා කියන්නම කැමති නෑ. මොකද ඒක ලැජ්ජයි. ඇති ඇතිද කියන්න ලැජ්ජයි. ඉතින් ඒ නිසා ඒකේන භාවනා වැඩමුළු 7-8ක් කරන්න ඕනේ. භාවනා කරනකොට Tamanට වැටහෙනදී වැටහෙන දේ වශයෙන් වාර්තා කරනවා. ඉතින් ඒකට කියනවා ඇති දේ ඇති හැටියට කියනවා කියලා. ඒක සාමාන්‍ය ආර්යයන් වහන්සේලගේ පුරුද්ද. පුත්තග්ජනේ හැම වෙලාවෙම මේක හැඩගස්සනවා. හැම වෙලාවෙම මේක ඒ කරපු දෙයට විවිධ අර්ථකථන දෙනවා. එහෙම නැත්නම් ඒ කාලවට්ටම් කරනවා. එතකොට අහගෙන ඉන්න එකට කවදාකවත් වෙච්ච දේ වෙච්ච හැටි කියන්න බෑ. ඒකෙන් අදහස් කරන මේ සර්පයෝ කරන වැඩවලට එයා වග වෙන්න හදනවා. එතන මේ එක එක තතා ප්‍රාණේක ප්‍රාණයා කරන වැඩවලට වග දෙන්න හදනවා මේක මම කියාගෙන මේක මගේ කියාගෙන. ඉතින් ඒක නිසා මේ ඇහැ කරන වැඩේ මම බැලුවා මම බලනකොට මට විදියට පෙනුණා කියලා මේ මේ දේවල් පෙන්වනවා කියලා කිව්වට අපි මේ විදියට කරන වැඩවලින් කොච්චර වෙලාවක පෙනීමක්ද බැලීමක්ද කියන එකවත් භාවනා කරපු නේකනට කියන්න බෑ. හිතාමතා බැලුවද නැත්නම් යනකොට පෙනුණාද කියලා. නැත්නම් හිතාමතා ඇහුවද එහෙම නැත්නම් ඇහුණාද? හිතාමතා ගඳ බැලුවද ගඳ දැනුණාද? හිතාමතා රස බැලුවද රස දැනුණාද? හිතාමතා ඇල්ලුවාද නැත්නම් අහුණාද? හිතුවද හිතනවා කියන එකට හරියමාරි වචන දෙකයි. හිතලා තවිඥානකෝ හිතුවද නැත්නම් හිතුණද කියලා බැලුවොත් අපි දවස පුරාම කරන වැඩවලින් 90 ගානකට වැඩිය කවුදෝ කරන්නේ එක්ක චිත්තජ හේතුවක් නිසා එක්ක කර්මජ හේතුවක් නිසා එක්ක උතුජ හේතුවක් නිසා එක්ක කර්මජ චිත්ත ආහාරජ හේතුවක් නිසා මා තරා මගේ කය හරා මගේ මේ සත්තු හරා විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා ඒක කරනවා කීයක් මම සචේතනිකව සවිඥානිකව සසංකාරිකව කරනවාද කීයක් අචේතනිකව අසංකාරිකව අවිඥානිකව කරනවාද කියලා බැලුවොත් පොත් ලැබීමකට ගියොත් කරන දේවල් පිළිබඳව තේරෙයි මේ සිද්ධ වෙන බොහෝ දේවල් සතිය නැති නිසා මම කරයි කියලා චිත්ත පීඩා ගන්න. නිකන් ඒකට කිට්ටුවෙන් යන උදාහරණයක් කිව්වොත් කාට හරි කිව්වොත් එහෙම හොඳට විවේකීව වාඩි වෙලා මොනවත් නොකර ඉඳලා මේ ඉබේ වැටෙන හුස්ම ටික තියා බලනින්න කියලා යාට හරි අමාරු කියන්නේ හුස්ම ගත්තද ගණනද කියලා. මම හුස්ම ආයාසයෙන් ගත්තද නැත්නම් ස්වභාවික හුස්මද වැටෙන්නේ කියලා ඒ දෙකවත් වෙන් කරන්න බෑ. හුඟක් වෙලාවට චෝදනා කරනවා ඒ භාවනා කරන්න ගියාම හුස්ම ඉබේ මේ ආයාසයෙන් කරන්න හිතෙනවා. ඊට පස්සේ ගොත් කමන්නේ ඒත් කමක් නැ දිගට කරගෙන යන්න කියලා හරි අමාරුයි වෙන් කරලා කියන්න මම හුස්ම ගත්තද ස්වභාවයෙන් වුණාද කියලා. බුදුසෙන් අපිට දීලා තියෙන මේ ආස්වාස් ප්‍රසආතේ නැත්නම් හුස්ම අවිඥානික සවිඥානික දෙකෙන්ම කරන එකක්. අනිච්ඡානක පේශි උච්ඡානක පේශි කියන දෙකෙන්ම කරන එකක්. ඒක නිසා භාවනා කරලා බැලුවොත් ටික වේලාවක් සක්මන් කරලා බලන්න මම ඇවිදිනවද නැත්නම් ඇවිදීම ඉබේ සිද්ධ වෙනවද කියලා කියන්න බෑ. හොඳට සක්මන පදන් වේගෙන එනකොට තේරෙනවා ආයාසයෙන් ඇවිදින එක තමයි පටන් ගන්නකොට කරන්නේ පහු වෙනකොට නිකන් මේක අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ යමක් දිහා හොඳට බලන හිටියොත් එයා කරන වැඩවලින් එයා හිතන කරනවා කියලා හිතන වැඩවලින් වැඩි ප්‍රමාණයක් කරන වැඩ තියෙනවා ඒක නිසා බටහිරේ තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි එහෙම නැත්නම් මෙහෙම කියද උගතුන් අතර තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි භාවනා කරන්න ගියාම හිතවිලි එන එක ඕනම කෙනෙක් චෝදනා කරනවා අනේ ස්වාමීන් වහන්සේ භාවනා හිත තියන්න ගම හිතවිලි එනවායි කියන. ඒ නිසා බටහිර මානසික විද්‍යාව සහ භාවනාව සත්‍ය පිළිබඳ දෙකම දන්න ඒ මාක් එප්ස්ටයින් කියන මිනිසයා පොතක් ලියලා තියෙනවා thought without a thinker කියලා. හිතවිලි වගේක් තියෙනවා හිතන්නේක් නැති. පුරුද්දට හිතනවා. හිතලි වෙලා අර හිතෙන හැම දෙයකටම පශ්චාත්තාප වෙනවා. හොඳට බැලුවොත් භාවනා කරනකොට එන මේ හිතවිලි මම එන්න කියලා ආවාද? එහෙනම් මම හිතාමතා කරපු එකක්ද එහෙම නැත්නම් සචේතනක කරපු එකක්ද කියලා තේරේ ලක්ෂයක් හිතවිලි වලට කලාතුරකින් එකක් තමයි හිතන්. නමුත් අර හිතෙන හිතවිලි සියල්ලම හිතවිලි ආවා කියලා පශ්චාත්තාප වෙන්න ගත්තොත් ඒ මනුස්සයට ඇත්තටමයි අහිංසකයි ගොඩ එන්න බෑ. ඒක නිසා සතියේදී කරන්නේ අපි නැත්නම් මේ සතිවත්තානේදී කරන්නේ නැත්නම් මේ භාවනා කරනකොට කරන්නේ ඒ ඉබේ වෙන්නදලා තියල්ලම ඒ දෙස බලාන ඉඳලා ඉද්ද වෙන දේ දිහා බලාන ඉඳලා බලනවා ඒකට හිත කොච්චර අකමැතිද කියලා. හිත කවදාකවත් කැමති නැහැ විවේකීව එක තැනට වෙලා ඉන්න. වැඩක් දුන්නාට පස්සේ නම් කියනවා අනේ මට බය කරන්න මට විවේකේ ඕනේ කියලා. විවේකේ දීලා බලන්න. කවදාකවත් ඉන්න කැමති නැහැ. මොනවා හරි ඔළුවේ දාගන්න. දාගෙන ඉල අවුල් කරනවා. ඒ නිසා කියනවා මිනිස්සුયો 55න් පෙන්ෂන් යනවා නම් 55 වෙනකම් විවේක ගන්නවා 55න් පස්සේ තමයි රස්සාවක් කරන්න කියන්නේ. ඊට පස්සේ තමයි බිස්නස් එකක් පටන් ගන්න, ෆාම් එකක් පටන් ගන්න, වැඩ පටන් ගන්න 56න් පස්සේ තමයි. ඉත්තකම්ම මේ වැඩ කරනවා කියන කාලේ අයිස් ගන්නවා. 55න් පස්සේ තමයි වැඩ කරන්නේ. ඒ තරම්ම මේකේ තියෙන මේ විකෘතිය මේ විකෘති ස්වරූපේ දැක ගන්න පුළුවන් ක්‍රමේ තමයි භාවනා කරනකොට ඉන්න Tamanට එන හිතවිලි දිහා මධ්‍යස්ථ කාරකෙක් විදිහට නිරීක්ෂකෙක් විදිහට බලාගෙන ඉන්න බලාගෙනකොට බලන්න මේ හිතවිලි කොහෙන් ආපුවාද එහෙම නැත්නම් හිතලා ගත්තේවද නොහිතා අවිඥානික වෙන්නේවද කියලා පුදුම හිතෙනවා ඒ හිතවලින් 95කට වැඩි ප්‍රදේශයක් හිතාපුවා නෙවෙයි හැබැයි පශ්චාත්තාපේ නම් එහෙම නැත්නම් මේ පිළිබඳ තැවීම නම් 100%ක්ම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කවුරු හරි ගිහිල්ලා කිව්වොත් මට හිතවිලි වැඩි මට බෙහෙතක් දෙන්න මට මේ දේ කරන්න අර දේ කරන්න කියලා මොන බෙහෙත දුන්නත් මේ කොහිදෝ යන හිතවිලි වලට මේ පශ්චාත්තාප වෙන මෝඩකමට බෙහෙත් නැහනේ. ඒකට බෙහෙත් නැහැ. බුදුරජාණන් වහන්සේකට බෙහෙතක් දෙනවා මේ හිතවිලි එනකොට බලපෑ. ඒක ඉසල අපි කියනවා. ආනපාන හිත දාන්න. සක්මන්ට හිත දාන්න දාලා ඉන්නේ. එතකොට ඔන්න හිතවිලි එනවා. හරි. හිතවිලි ආවට පස්සේ කියනවා මේ හිතවිලි ආවට පස්සේ බලන්න මේ හිතවිලි යන්න ඉස්සෙල්ලා වැඳලා ගිහිල්ලා අනේ මට භාවනා කරනකොට හිතවිලි පහළ වේවා කියලා හිතාමතා ගන්න දේවල්ද? එහෙනම් තමයි අහක යන හිතවිලිද කියලා. අහක යන හිතවිලි. ඉතින් මේකට මම දෙන නිදර්ශනයකොත් ඕගොල්ලෝ hina වෙන බවත් මම දන්නවා. මට බයින බවක් දන්නවා. තමන්ගේ කසාද ගෑනට ළමයා හම්බුණාට තාත්තා තමන්මද කියලා කොහොමද දන්නේ? ආඩම්බරෙන් කියලා තාත්තයි කොටුවේ අසං කරාට ගෑණි hina වෙනවා. ලෝකේ තියෙන හතර මහා hina වලින් එකක් ඔය. දරුවා එලිපත්තේ බබා නලවනලු අනේ මගේ රත්තරම් පුතේ කිය ගෑණිට පිළලංග කුස්සියේ මේ ලිපලංග ඉඳගෙන බක බක ගාලා hina වෙනලු අනේ මෙයාක දන්නවනම් කාගේද දරුවා කියලා. අන්න ඒ වගේ තමයි මේ අපි තැවෙන හිතවිලි Tamange මේ සහජාත දරුවෝ නෙවෙයි. මේ අවජාතක දරුවන්ට උපැන්න සහතිකේ අසංකරණ එක තමයි පුත්තජනයේ වැඩි. කවදා හරි මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් හිතන්න මේ හිතවිලි මං හිතුවා ඒකට මං දඬුවම් බිඳින්න ඕනේ. මේ හිතවිලි අයාල යන හිතවිලි. මෙන්න මේ දෙක වෙන් කරන්න නම් අපි දැනගන්න ඕනේ මේ හිතවිල්ල කවදාවත් මගේ සුභ සිද්ධිය සඳහා එන එකක් නෙවෙයි. හිතවිල්ලට කවම කවදාකවත් අත්ත කුසලයේ තේරෙන්නේ නැහැ. අත්ත සිද්ධිය තේරෙන්නේ නැහැ. හිතවිල්ල කියන්නේ වතුරක පහළ වෙච්ච දියසුලියක් වගේ එකක්. කෙලසීමක්. කුප්පන ගතියක්. ඒක නිසා අපි හිතනවා නම් චින්තකයෝ කියලා කාට හරි තෑග්ගක් දෙනවා නම් හොඳටම තෑගි දෙන්න ඕනේ පිස්සන් කොටුවේ ඉන්න ටිකට. උන් විතර චින්තකයෝ මගේ ජීවිතේ මම දැකලා නැහැ. අපිත් මේ තෑගි දෙනවා Nobel Prize දෙනවා අරක දෙනවා මේක දෙනවා චිත්තකු කියලා. කොයි එකාද චින්තකෝ නොවෙන්නේ? කාටද අයිතිවාසිකමක් තියෙන අරුවට Nobel Prize දෙන්න ඕන කියන ඌත් පිස්සෙක් නේ. ද ලබන එකත් පිස්සෙක් නේ. ඒක නිසා අපි කරන්නේ මේ අපේ තියෙන ක්‍රමේ හැටියට වැඩියෙන් හිතන්න වැඩියෙන් අවස්සන්න කතා කරගන්න. කරලා ඒක යනවා අවුරුදු 55 65 යනකම් ඕක යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? චා ආදේශ උතු ජීවිතේ ගියාගෙන ඉතින් පන්තල් යනවා. පණ පණ පණ පාට පහ බැන්නට පස්සේ ඉන්නකම් පෙන්කෙලලා පුළුවන් තරම් මේක දෙකොණ පිලක්කෝ පත්තු කරගත්තා වගේ නටල නටලා අන්තිම වෙනකොට අර පුරුද්දට හිතවිලි එනවා කොච්චරද ඉතින් කරන්න දෙයක් නැතුව ගිහිල්ලා අහනවා නෙමේ හිතවිලි නැතර කරන්න මොකද කරන්න ඕන කියලා. ඉතින් භාවනාවේදී යන්න තියෙන සරල උපදේශය තමයි මේ හිතවිලි එන දිහා බලන්න හිතන දෙයක්ද මේක හිතෙන දෙයක්ද කියලා. කිසිම කෙනෙක් මේක පිළිගන්න කැමති නැන උත්තරයක් කියලා. කිසිම කෙනෙක් කැමති. ඒගොල්ලෝ හිතනවා නෑ මේකට විශේෂ උත්තර ඇති. නැත්නම් ආශිර්වාදකින් කරන්න පුළුවන් ඇති. කතරගම දෙවියන් පූජාවට්ටුවක් දීලා කරන්න පුළුවන් වෙයි. මේ ආත්මේ දන් දීලා ලබන ආත්මේ මේක එයි මට. මේන්න මේ වගේ ගුඩකම හිතනවා මිසක් මේ සර්පය 6 දෙනෙක් ඉන්නේ මේ එක සර්පෙක් අනික් කට්ටියගේ සුභසිද්ධිය බලන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලන්ට නටන්න අරින්නකෝ. ඒකලියල තමයි පොඩ්ඩක් පැත්තකට වෙලා නිරීක්ෂකෙක් විදිහට මේක දිහා බලන්න කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා. ඉතින් අපි මේ විවිධාකාර වගකීම් යුතුයකම් නිසා අපි අර තමන්ගේ චිත්තසංතානය නැත්තම් වර්තමාන මොහොත එහෙම නැත්නම් හිතේ ස්වરૂපේ නොබලන්ඩ කොච්චර කරුණ කියනවද කියන බෑනේ. ඉතින් මම මට හිතිච්ච දෙයක් තමයි අපි මේ ලෝකේ තියෙන බාහිර දේවල් වලට බුදුම ආසාවක් නැති රූප බලන්න, සද්දාහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න, හිතන්න කියලා. මේක ඇත්තටම ලෝකේ තියෙන දේවල් වලට තියෙන ආසාවක් නෙවෙයි. වර්තමානයේ හිත වර්තමානයේ පවතින තියෙන द्वේෂය නිසා අපි විකල්ප හොයනවා. අපිට තියෙන සදා කාලික වර්තමාන මොහොතේ द्वේෂ කිරීම. මෙන්න මේක දැක්කනම් අපිට තේරෙනවා මෙන්න මේ දුර්ලකම් තියෙන එක තමයි මායя කොක්ක ගන්න. මේ දුර්ලකම තියෙන එක තමයි කෙලෙස් වෙන්නේ. මේ තියෙන දේ කරන් තමයි කුප්ප ගතියක් එන්නේ. ඒ නිසා හොඳට දැනගන්න බුදුරජාන් වහන්සේත් එක්ක මම givisුමක් ගහගෙන ඇත්ත තමයි කතාව. නමුත් මේ බුදුහාමුදුරුවෝ දෙන මේ සරල උපක්‍රමයේ හැටියට වර්තමාන මොහොතේ හිත තබා ගැනීමෙන් මතුවෙන මේ දුක් කරදර ටික භාවනාවේ දියුණුවක් විදිහට සලකන්න. කෙලස් කැපීමේ මාර්ගයක් කියලා සලකන්න. මේක තුලයි උත්තරේ තියෙන කියලා සලකගෙන මේක දේශ එක චිත්තක්ෂණයක් වෙනකොට දෙකක් බලන්න පුළුවන් නම් දෙකක් වෙනකොට තුනක් බලන්න පුළුවන් නම් එයාට තේරෙයි ඔය කොච්චර හිතවිලි ආවත් අකුසලයක් වෙන්නේ නැහැ. හිතවිලි පිළිබඳ පශ්චාත්තාපය පහළ නොවුනොත්. අකුසලයක් වෙන්නේ කොයි වෙලාවක හෝ හිතට එන මේ හිතවිලි වලට නොදකින් කියපු වෙලාවේ තමයි. නොපතන් කියපු වෙලාවේ තමයි. ඒ නිසා මේ පැමිණෙන හිතවිලි දිහා බලා සිටීම උත්තරයක් නම් නොවෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒ තුල තමයි තමන්න තේරෙන පටන් ගන්න මේ හිතුවේ චේතනාත්මක වෙන්නේව නෙවෙයි. මේ දිසකට බලාන හිටියට කිසිම අකුසලයක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මේ වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. භාවනා කරනකොට හිතවිලියේම ප්‍රශ්නයක් වෙන කෙනෙක් නම් ඒ කෙනා එන වර්තමානයේ එන හිතවිලි දෙස බලාන ඉන්නා තාක්කල් මේක දුරුවන් කරන්න හදන්නේ නොවේවා කියලා හිතන්නේ බලාන ඉන්න තාක්කල් ඒ චිත්ත වීඩියෝ පුරාවට කෙලස් නැහැ. නිසා මෙන්න මේක බලන්නේ හිටියානම් ඒ මිනිසයා තමන්ගේ මනස නෙවෙයි තේරුම් ගන්නේ මානව මනස මොකද්ද කියන එක තේරුම් ගන්න. ඉතින් අපිට වෙලා තියෙන අපිටව කරන්න වෙලාවක් නැහැ. දවසේ පැය 24ම වෙලාමදි මේ පරිශ්‍රණය කරන්න. ඉතින් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ සඳහා දවසකට කොච්චර වෙලා භාවනා කරන්න ඕනද ඉතින් මං කියනවා පැය 24 කුත් ටිකක් කරන්න කියලා. මොකද එහෙම නැත්නම් කෙලෙස්මනේ. මේ කටුපඳුර වශයෙන් කොච්චරලා යන්න ඕන කියලා දෙන්න මේ අහන්නේ. නැත්නම් මේ සර්පෙින්න කොච්චර ආහාර දෙන්න ඕන කියලානේ. ඒ නිසා තමන්ට තමන් ප්‍රිය කරනවා නම් මේ චප්පානක සූත්‍රයේ බුදුහාමුදුරු කියන මේ කාරණාව දන්නවා නම් බුදුහන්සේ මේකට මේ සූත්‍රය බොහෝම ලස්සන සුවිශේෂීව පෙන්නලා දෙනවා. මේ සර්පය හය දෙනාම හය දිහාවකට ඇද්දාට මේ සර්පය මේ සත්තු හය දෙනාම වෙනස් ගොදුරු දිගේ හොයාන ගිහිල්ලා එකිනෙකා කාකොටා වැටෙන නයිමල්ලක් වුණාට කායානුපස්සනා වඩපු කෙනාට කාගියාසි කායගත සතිය වඩපේකනට මේ සියලු සටන් විමේදී ආරක්ෂක ස්ථානයක් හම්බ වෙනවා. ඒ නිසා යම් වෙලාවක තමයි දැනුනොත් මගේ හිත මගේ ඇහැ මට නොතරම් වෙන දෙයකට හිත ඇදගෙන ගිහිල්ලා මම අධික කාම වස්තුවක් පෙන්න නැත්නම් අධික ද්වේෂ වස්තුවක් පෙන්නකොට එයා වඩන ලද කායගත සතිය නැත්නම් කොහේ ගිහිල්ලා peerෙන්නේ? බුදුහන්සේ සඳහන් කරනවා ඒ වෙලාවට යා කලින් අඳුනා ගන්නලද ගෝචර රජ්‍යත්ව භූමියක් තියෙනවා නම් ඒ කලබල ඉන්න වෙලාවේ යාට තේරෙනවා දැන් මේ මේ කාම ධනවන හිතවිල්ලට ලස්සන දෙයට පුදුමාකාර බැහැියක් තියෙනවා මම කොහෙ ගිහිල්ලා බේරෙන්නද කියලා බැලුවොත් බුදුජානන්සේ පැත්තක ලගෙනවන කයට හිත දාන්න ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න ඉන්න ඉරියව්වට හිත දාන්න කායගත සතියට හිත දාන්න එතකොට අරකට විකල්පයක් ලැබෙනවා ද්වේෂ ධනක දෙයක් ආවා. එහෙම නැත්නම් කනට ඇහෙනවා අපිට පුදුමාකාර මන බදන සද්දයක් නැත්නම් කටුර කටෝ කටු කරෝසන බැනිලා. ඒ වෙලාව අපිට තේරෙනවා මේක එනකොට අනිවාර්යයෙන්ම කැත්තක් පොල්ලක් කරන්නේක ගහන්න හිතෙනවා නැත්නම් මේක බදා ගන්න හිතෙනවා. ඒ දෙක නොකර මට කොතනද ക്ഷേමයක් තියෙන්නේ? කොතනද නිවාතයක් නිවාපයක් තියෙන්නේ? කොතනද නික්ලේශිතනක් තියෙන්නේ කියලා බැලුවොත් මේ හැම තැනකදීම බුදුරජාන්සේ සඳහන් කරන අන්නේ වගේ අනතුරුදායක අසරණ තැනකට ගියොත් කායගත සතිය නැත්නම් මේ කය ආරසක කඳුරක් කරගන්නයි කියන. ඒක මේ නාසයට, දිවට, කයට කොයි වෙලාවක හෝ එන එකත් එනවා. මේ විදිහට අන්ත දෙකට හිත ගිය ගමන් කාමසුකල්ලිකාණු යෝගයේස් කියලා අපේ පොතේ සඳහන් කරනවා අත්තිකිලමතාන යෝගය කියලා සඳහන් කරනවා කාමසුකල්ලිකාණු යෝගය කියන එක අදහස් කරන්නේ මනාප වස්තු අත්තිකිලමතාන යෝගය කියලා මතහ කරන අමනාප වස්තු මෙන්න මේ දෙකට හිත පැනපු ගමන් Tamanට වැටහුනොත් දැන් මම ඉන්නේ ඇත්තටම අනතුරුදායක අන්තක කියලා ඒ යෝගාවචරය මේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් රූප ධර්ම ගැන බලනවා නම් නිතරම තමන්ගේ කයේ හිත පවත්තන්නේ කියලා කියනවා. කයට කියනවා අජ්ජත් ගෝචර අරමුණු කියලා. එතකොට තේරෙනවා අපි මෙතෙක් කල සංසාරේ වැරද්දාගත්තේ කයට වර්තමාන මොහොතට ඉරියව්වට වෛර කරපු නිසා. අපි කවදාකවත් හිතන්නේ මෙතන අරසාව තියෙන්නේ කයේ කියලා. බුදුහන්සේ සඳහන් කරනවා ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤී මිසමනකේ ලෝකංච පඤ්ඤාබේමි ලෝක සමුදයංච පඤ්ඤාය. මහණෙනි මේ බඹයක් පවන වූ ශරීරේ සංඥාව සහිත මනස සහිත මේ ශරීරයමයි නිවන තියෙන්නේ. උඹලා කරන්නේ මොකද්ද? ශරීරය හොයන වෙනකොට ඒ ඒ විශේෂ බාහිර නිලධාරි ගිහිල්ලා ඒ එක්ස්පර්ට්ලා හොයන්න හදනවා. ඒ කරන හැම වෙලාවකම කරන්නේ කය නොසලකා හැරීම. ඒ වෙනුවට වෙලාවක් වෙන් කරගන්න මුළු දවසම කරන්න බෑ ඒක අමාරුයි පිළිගන්නවා. විනාඩි 5ක් 10ක් දවසට වෙන් කර කරන බලන්න මේ කය යාලු කරගත්ත දවසේ එහෙම නැත්නම් කය Tamange උත්තරම කල්යාණ මිත්‍යා කියලා තෝරාගත්ත දවසේ ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවා මේකේ. ඒ නිසා මේ විනාඩි 5 ඉඳලා නැගිටට පස්සේ තේරෙනවා කයේ යම් තාක් හිතවිල්ල හිතවිල්ල කියන එක වැරදි එතන මානසිකත්වයේ මේ මේ මනස්කාරයේ මානසිකාරයේ පැවැත්වුවොත් පවතින තා කිසිම චිත්තක්ෂණයක අසහනයක් එන්න විදියක් නැහැ. කිසිම තියෙන චිත්තක්ෂණයක පශ්චාත්තාවයක් එන්නේ නැහැ. කිසිම චිත්තක්ෂණයක චිත්ත පීඩාවක් එන්නේ බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබහුරක් වක් කරන්න කියලා. බෙලියහුරක් වක් කරන්න කියලා. කොයි අබෑටියටද පුළුවන් කියලා අහනවා කෙලින් කරපු ඉදිකට්ට උඩ බැලන්ස් වෙන්න. එකක් දාවත් වෙන්නේ නැහැ. ඉදිකට්ට පැත්ත වැටුනොත් අබහුරින් වැහිනවා. මෙහෙම කෙලින් කරගත්ත ඉදිකට්ට වගේ පිටෝන් ලද සතිය. සරුවචන්සි කියනවා යවසූක උපමාවේ යව කියලා කියන්නේ දිග නණ්ඩුවක් තියෙන වී જાතියක් ඉස්සර තිබුණු කළු හීනටි වගේ වී જાතියක් දැන් ওই FAO කේ ලාංඡනයේ තියෙන්නේ යවහාල් කියලා අපි කියන මේ සෝගම් කූර තියෙන ධාන්‍යයට බුදුන් කියන මේ ධාන්‍යයට අහුරක් කරන මේ මිරිකුවොත් අතට දාලා ඒ ධාන්‍ය ඇටේ තියෙන මේ යව සූකය නැත්නම් මේකට සිංහල කියන්නේ නණ්ඩුව කියන එක ඔක්කොම සිටි සිටි ගාලා පිච්චි කුඩු වෙලා යනවා. නමුත් සමහර විටක එකක් එල්ල වුණොත් සිවිය විදගෙන, හම විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන කාගෙන යනවා එක අවසූකයක්. අන්නේ වගේ කියනවා සති චිත්තක්ෂණය. විශාල අනිත්‍යව පොඩි වෙද්දී එකක එල්ලේ හරි ගියා නම් <clears throat> ඒකට කොච්චර විනිවිද යන්න පුළුවන්ද කියනවනම් කිසිම අසහනයකට කිසිම මානසික අසහ මේ මේ රෝගයකට පශ්චාත්තාපයකට සතිචිත්තක්ෂණ ඉඩ නැහැ. ඉතින් ඒ නිසා ඒක කරලා පෙන්නඳ මෛත්‍රී බුදුහාමුදුර වෙනකන් ඉන්න ඕන කමක් නැහැ. අවුරුදු 7ක් භවනා කරන්න ඕන කමකුත් නැහැ. නිවන් දකින්නකන් ඉන්න ඕන කමකුත් නැහැ. බොහෝ පුංචි පරිශීනයක් තියෙන්නේ. තමන්න පුළුවන් නම් වාඩි වෙලා බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන නැත්නම් මේ මම දැන් මෙතන කියන මේ උපමාන තුනේ හිත තියන්න අමාරු බව නම් හැබෑව. තිබ්බොත් ඒ තිබ්බ කාලය පුරාවට ওই කිසිම සංඥාම ප්‍රශ්නයක් හෝ අතීතනාගත ප්‍රශ්නයක් හෝ අසහනයක් හෝ මොකක්වත් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් එහෙම වර්තමානයේ හිත පවත්වා ගැනීමේ සරල පරීක්ෂණය කරලා ආත්ම විශ්වාසයක් ඇති කරගත්තොත් නෑ මට පුළුවන් අඩු ගන්න චිත්තක්ෂණ 3-4ක් ඉන්න ඉරියව්වේ තියන්න නැත්නම් හුස්ම රැලි 3-4ක් බලන්න කියලා. ඒක දිච්චරම අමාරු අභියෝගයක් නෙවෙයි. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා ඒ ස්කෑන් එක යන්ත්‍රය ඇතුලේ ඉඳද්දිත් එයාට පුළුවන් නම් සංඥාවක් දුන්නට පස්සේ හිත Taman ඉන්න ඉරියව්වට පවත්වාගෙන යන්න ඒත් එකම පාලක පරීක්ෂණයක් කරොත් එහෙම කරලා පුරුදු නැති කෙනෙක් ඒ graph දෙක අරගත්ත ගමන් පෙන්නනවා චිත්තක්ෂණ කීයක් ඉන්ඩෝනේද මේ යන්ත්‍රයේ මේක තේරුම් ගන්න කියලා. ඉන්න විනාඩියෙන් විනාඩියට කියන්න පුළුවන් කියලා එක විනාඩියක් සතිමත් නම් ඒ විනාඩිය සතිමත් නැති එකත් එක වෙනසක් තියෙනවා ඉතින් ඒ පරිශන කරපුව කට්ටිය කියනවා ඉස්සල්ලාම ඔය ෆන්ක්ෂනල් MRI මැෂින් එක නැති වෙන්නේ ඉස්සල්ලා ඒ කෙනෙක් භාවනා කරලා ප්‍රතිඵල ලැබෙනවද කියන එක. ලබන්න ලොකු ප්‍රතිඵල රාශියක් ආවට පස්සේ තමයි විද්‍යාව පරිශන කරන්න පුළුවන් උනේ. ඉතින් මේ නිසා මේ ආවර්ඩ් යුනිවර්සිටි කේ විශාල පිරිසක් ටිබෙට් රටට ගියා. මේ ගිහිලා අවුරුදු 30කට වැඩි දැන්. දලයි ලාමතුමා හම්බෙලා කිව්වා අපිට අවශ්‍යයි භාවනා කරලා සතිය වඩලා යම් ප්‍රමාණයකට ආත්මවිශ්වාසය ඇති වෙච්ච කට්ටිය ප්‍රශ්නාවලියක් දීලා භාවනා නොකරපු කෙනෙක් එක්ක බලලා සෝෂල් සර්වේ ටෙක්නික් එකකින් මේ කට්ටිය පොඩ්ඩක් සංසන්දනය කරලා බලලා ඇමරිකන් කාර්යයට ඇසරවන්න. උන් දලයි ලාම දීලා තියෙනවා 12 දෙනෙක්. ඒ කට්ටිය ඍෂිකේස් ගිහිල්ලා ඒ දවස්වල තිබුණ උපකරණ පොඩි පිටින් උස්සගෙන උඩට ගිහිල්ලා බොහොම කඳු නැගගෙන ගිහිල්ලා ඒ ලාම කෙනෙක් හම්බෙච්චාම එයා බොහොම විවේකීව භාවනා කරනවලු 12 දිනාම කියලා තියෙනවා මේකට කරන්න ගියොත් මගේ හිත දූෂණය වෙනවා මම ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ පරිශීලන කැමති නැහැ අකුලගෙන ඇවිල්ලා තියෙනවා ඉතින් දලයිලම කළු මට කරන්න දෙයක් නැහැ ඒගොල්ලෝ ජීවිතය අතහැරලා තියෙන්නේ තමන්ගේ පරිශීලනය සඳහා මන් දන්න විදිහට මේගොල්ලෝ සීරියස් භාවනා කරනවා ඉතින් නමුත් ඔබට ඔබලාට ඉඩ දෙන්න නැත්නම් කරන්න දෙයක් නෑ. පස්සේ මුළු පරිේශණයම ඇකිලුවා. ඒ කියන්නේ කරගෙන යන්න බෑ. කවුරක්වත් දෙන්න කැමති නෑ. ඊට පස්සේ ගිය වෙලාවේදී දලයි නාම තුන් දෙනෙක් දීලා තිනවා. භාවනා කළා කියලා මේක ඇත්තටම විවෘත වීමක් තමයි. මේක පරිේශන විද්‍යානුකූල එකක් තමයි. මේකට බාධාවක් තමයි. මේ මහත්තුරු මෙච්චර දුර ආපු නිසා කරන්නයි කිය. එතකොට මේගොල්ල ගාව තිබිලා තියෙන ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක ඒ තුන් දෙනාගෙන් දෙන්නේගේ දැකලා තියෙනවා මේ මොලේ තියෙන මස්තිෂ්ක දෙකේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුගේ ක්‍රියාකාරකම තියෙන වම් පැත්තේ මස්තිෂ්කයේ ලකුණ කවදාකවත් ක්‍රියාකාරකමක් නැහැ. නමුත් මේ හුත්තට භාවනා කරපු අයගේ වම් මස්තිෂ්කයේ ක්‍රියාකාරකම් අඩු වෙලා දකුණු මස්තිෂ්කයේ ආලෝකමත් වෙලා තියෙනවා කියන්නේ. ඉතින් මේ විද්‍යාඥයන් පුදුම වෙලා තිනවා ජීවිතයේ පළවෙනි වතාවට නැත්නම් මේ MRI ස්කෑන් මැෂින් එකට දාලා මේ දකුණු මස්තිෂ්කයේ වැඩ කරන තුන්දෙනෙක් දීලා තියෙනවා දෙන්නෙක්ගේ තිබිලා කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා අපි හිව්වේ මේකයි. දැන් ඔන්න තියෙනවා. පෙන්නලා පොන්න පරීක්ෂා කළ බලන්න පුළුවන් එක. ඊට පස්සේ දලයි ළමතුමෙන් ඇහුවලු දැන් මේගොල්ලෝ අපිට මත විමසීමක් කරන්න බෑනේ ඒක සදාචාර නැහැනේ. ඔබතුමා කැමතිද මේ වගේ මොළයේ රසායනික වෙනස්කම. එහෙම නැත්නම් පරිවෘත්තීය වෙනස්කමක් ඇති වෙන්න මොකද්ද කෙටි මාර්ගේ? මොකද්ද උත්තරේ කියලා. මේ දලලතුමා බොහොම සෑල්ලුවට කිව්වලු පැය 10000 පන්නලා භාවනා කරන්න කිව්වා. සුද්ධ උඩ යනවා. පැය 10000 පන්නලා භාවනා කරන්න ගියම ඇමරිකන් කාරයෙකුට ඌට පැය 24 මදි කඹරන්ට. දලලම කිව්වලු ඕගොල්ලන්ට එහෙම වුණාට ටිබෙට් ජනතාවගෙන් 100ට එකක් දැනටම දාදාමල්ල භාවනා කරලා තියෙන්නේ. ඔක්කොමලා ලාමහස්ලා. ඕගොල්ලන්ට මේක ලොකු දෙයක් වුණාට අපි තමයි ලෝකේ කොන් වෙච්චම જાතිය. අපි රටෙන් අපි එලවලා ඉන්නේ. අපි වැඩි මේක කරනවා කියලා. ඊට පස්සේ ඒ වෙනකොට කැනඩාවේ හිටපු හොඳම මේ පීනුන් සූර්යකක සූර්යයක් අන්තිම ඔලිම්පික් තරගයට යන වෙලාවේ එයා පැහැදිලිවම දන්නවා කැනඩාවෙන් තේරෙන්නේ මෙයයි කියලා ඔක්කොමලා දන්නවා. නමුත් ඒ වෙලාවේදී අර දෙපැත්තේ දාලා තියෙන ලණුවක අත වැදුනොත් තරඟේ අවලංගු වෙනවලු. මෙයා ඔක්කොම දන්නවා. නමුත් අවසාන තරඟෙදී අත වැදිලා. අත වැදිච්ච ගමන් එයා දන්නවා දැන් තරඟ අවලංගු වෙනවා. ඔලිම්පික් යන්න වෙන්නේ. එදා ඉඳලා අවුරුදු 4ක් දිගටම අඬ අඬ ඉඳලා තියෙනවා. මේ වෙච්චි මේ නරක කටයුතු. ආගේ ඉඳලා තියෙනවා ජාතික මට්ටමේදී අපි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. එයා කිව්වලු ඕක උනාට බය වෙන්න එපා වීගාවරුද්ද කරමු. අවුරුදු 4ක්ම කරන්න බැරි වෙලා. ඊට පස්සේ අර ගියේ කණ්ඩායමේ ආපු එක්කෙනෙක් පරිශනයක් කරලා බලලා තියෙනවා මේ වගේ මානසික අසහනයක් ආපු කෙනෙකුට විශ්වාසයක් ඇති වෙන්න නෑ මට ආයේ මේ මොකොත් හානියක් වෙලා නෑ මට ආයේ කරන්න පුළුවන් තියෙන හිත වැටිච්ච එකයි මම කරන්න ඕන කියලා බලන්න කොච්චර කල් භාවනා කරන්න ඕනද කියලා ඊට පස්සේ කියලා පරිශනක් කරලා තියෙනවා. අව මාස 3ක් එක දිගට භාවනා කරනවා. අනික් කට්ටිය සාමාන්‍ය කට්ටිය පාලන කරන්නේ. දැම්මට පස්සේ මාස 3 පැන්නුවාට පස්සේ අර තරම්ම එලියක් දැක ගන්න බැල්ලු. නමුත් මනසේ ක්‍රියාකාරකම් වල පුංචි පුංචි වෙනස්කම් පේනවලු මැෂින් එකට. නමුත් ඒගොල්ලෝ දැනගන්නවා ඒ කරපු විද්‍යාඥයා කියනවා මාස 3ක් එක දිගට භාවනා කරන්න කියලා කාටද කියන්න පුළුවන් කියලා. කවුරුත් බාර ගන්න කැමති නැහැ. ඊට පස්සේ ගෝලු ගුරුවරුත් දීලා පරිසරයක් දීලා මෙයාට මූල ධර්මයක් දීලා හිතට විශ්වාසයක් එන්නේ කොයි ගාද දවස් 10 භාවනා ක්‍රම තුනක් කියලා ප්‍රොජෙක්ට් එකක් හදලා අර ගෑන් ළමයාට පළවෙනි වතාවෙදිම අවස්ථාව දීලා තියෙනවා දුන්නාට පස්සේ ළමයා වැඩමුළු දෙකක් කරනකොට යාට නැවතත් අර මගේ මොනවත් වෙලා නැහැ තාත් වැරද්දක් උනේ නැවත කරන්න පුළුවන් කියලා තරඟෙට ඉදිරිපත් වෙලා ඊගාව අවුරුද්දේ ඔලිම්පික් යන නාමාවලියට ගියාට පස්සේ ඒ ළමයා ඒ කැනඩියන් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් එකේ නැත්තම් ගුවන්විදුලි සංස්ථාවෙන් ඉන්ටර්විව් එකක් කරනවා. ඉන්ටර්විව් එකක් කරනකොට ඒ ළමයා කියනවා මගේ අර සම්පූර්ණ වෙනස් වෙච්ච මගේ විනාශ වෙච්ච ජීවිතය මේ දවස් 10 භාවනා දෙකක් කරනකොට මට නැවත මුණ දීමේ ශක්තිය ආවා. මං අද ඉන්නේ පුදුමාකාර සතුටකින් මම ජාතික මට්ටමින් ඉදිරියට ආවයි කියලා. ඒ පරිශ්‍රය දැන් කරලා තියෙනවා. දැන් කියන්න පුළුවන් ලුයි රිචඩ් ඩේවිඩ්සන් ප්‍රසිද්ධිය කියනවා එක පැයක් භාවනා කරොත් ඒ පැයක් භාවනා කරපු නිසා එයාගේ කරදරයකින් හිත සුව වෙනක වෙලා කොච්චරක්ම හිත සුව වෙනවද ආත්ම ශක්තිය ඇති කරගන්න පුළුවන් ප්‍රමාණය මැනලා කියන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අද මේ බටහිර ලෝකෙත් තියෙන්නේ ප්‍රතිඵලානෝනේ යන ගමනක් නේ තියෙන්නේ. මේ නිසා පේනවා මේ භාවනා කෙරුවොත් Tamanට හම්බ වෙන දේ දුෂ්කරයි කරන්න බෑ නීරසයි එපා වෙනවා. නමුත් කළොත් yaadena කාලයකට yaadena උත්තරයක් හම්බ වෙනවා. ඉතින් ඒ සඳහා කොච්චරක් සද්ධාව තියෙන්න ඕනද කොච්චරක් සීලේ තියෙන්න ඕනද කොච්චරක් සතිය තියෙන්න ඕනද ඉතින් අපි කිව්වොත් මේ හේතු නිසා අර හේතු නිසා මට භාවනා කරගන්න බෑ මට මේ එක දිගට දවස් 7-8ක් එක දිගට සීලෙක පිළිටන්න බෑ. මට ඕන දෙයකට සද්ධාව තියෙනවා භාවනාවට සද්ධාව නැහැ කියලා. ඉතින් ඒකෙන් කවුරක්වත් රැවටෙන්නෙත් නැහැ කවුරක් පරදින්නෙත් නැහැ. ඒ කියන්නේ ලෝකයා ඒක කරන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් කවුරු හරි කළොත් ඒ කිනාට තේරෙනවා මේක තමයි අර්ථ කුසලයේ කියන්නේ මේක තමයි අර්ථ සිද්ධිය කියන්නේ. ඒක නිසා මේකෙදී මේ ලැබෙන දුෂ්කරතා ටික يعني භාවනාවේදී ලැබෙන මේ නීරස කණ්ඩික දුෂ්කරතා ටික ප්‍රමෝදයක් කරගන්න මගේ ජීවිතේ මම ලබාගත් ආධ්‍යාත්මික මේ පිටකොන්දක් බවටපත් කරගන්න යම් කිසි කෙනෙකුට භවනා නොකලත් කමන්නේ හිතුණත් මේක තමයි මම කළ යුත්තේ කියලා ඒකට අපි බුදුහාමුදුරු දීලා තියෙන වචන තමයි ක්ෂණ සම්පත්තිය කියලා. ලැබිච්ච ක්ෂණය සම්පත්තියක් කරගන්නවා. එහෙම නැතුව අනේ මට භාවනා කරන්න බෑ අරක නිසා නෑ මේක නිසා බෑ කිව්වට බුදුජානක කවදාකවත් තරහ වෙන්නේ නෑ. මොකද කාටවත් පටවන්න බෑ. භාවනා කියන එක කරන්න හිතෙන්න දැන් මගේ වචනෙන් කියනවා පින් තියෙන්න ඕන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කිසිම වෙලාවක භාවනා නොකරන කෙනෙකුට පොළඹවන්න එපා භාවනා කරන්න කියලා. කරන්න බෑ. එහෙම අපි කිව්වට කරන්න බෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ හතර දියාවට කතා කරලා ඔක්කොම හරවන්න එපායි බුද්ධඝමට. එහෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ හරියටම දන්නවා මුනින් නමල තියෙන කලේ මොකද්ද? උඩට හරවලා තියෙන කලේ මොකද්ද කියලා බුදුසසුනේ උඩට හරවෙච්ච කලේ ළඟට පයින් යනවා මුණින් ළඟ තියෙන කල තිබුණට දැක්ක බවක්වත් පෙන්වන්නේ නැහැ ඒ නිසා අද බෞද්ධ වෙන අපි හිතනවා නම් මේ බුද්ධ ආගම පතුරවන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි ළඟ තියෙනවා නම් අනිත්‍ය සම්මාදිටියට ගන්න ඕනේ කියලා හොඳට පපුවට තට්ටු කළොමට මම සම්මාදිටියේ තින්නේ කියලා. මම බුද්ධ ආගමේද කියලා. ඒක ගැන හිතනකොට පේනවා අපි මේ වැඩියෙන් දඟලන්නේ Taman ළඟ ಗುಣ නැති වෙනකොට තමයි. ಗುಣ තියෙනවා බය හිතෙනවා. කවුරු හරි මේ භාවනාව නොකරුවාට කමන්නේ භාවනා දිහාට ආවත් මම විශාල වෙනසක් ඒක. ඉතින් මේ භාවනාවට එනකොට එන කෙනා බාල වයස්කාරයෙක් නා මුන්න තරම් සතුටක්ද කියලා බලන්න. එළම පුංචිම ළමෙක් නා පුදුමාකාර සතුටක් නේ තියෙන්නේ. ඒක නිසා ඒ ওই සතිපාසල කියලා අපි පොඩි ළමගේ කියන වැඩපිළිවෙලට එක්කෙනෙක් කියනවා දුවේ පුතේ උඹල වෙන සතිපාසලේ උඹලා අම්ම නැහැ. හැබැයි අම්මට වැඩිය හොඳ වැඩක් කරනවා ඊතන. දුවේ පුතේ උඹලා යන තැන තාත්තා නැහැ. නමුත් තාත්තට වැඩිය සේවයක් ඔතන කරනවා. ඒක නිසා පුළුවන් විදිහට පයින් හරි ඵලයක්. ওই කාටවත් කරන්න බැරි වැඩක් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා. අපිට ඒ වගේ දෙයක් හම්බ වුණ වෙලාවක ඒ අපිට ඒ ඒ පණිවිඩය දෙන්න බුදු කෙනෙක් ගන්න මහා කරුණාව සහ මහා ප්‍රඥාව. නැත්නම් කල්යාණ මිත්‍රයෙක් ගන්න මහා මේ පුදුමාකාර කරුණාව සහ ප්‍රඥාව බුදුහාමුදුර සඳහන් කරන්නේ දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කිය. එයා දෙන්නේ දෙන්න බැරි දෙයක්. දුද්ද නන්ද දාජ අපිට දාන ටිකක් දෙන්න පුළුවන් ගයක් හදලා දෙන්න පුළුවන් බෙහෙතක් පිළිකරක් දෙන්න පුළුවන් මොනව දුන්නත් මේ උඹේ හිතසුව පිණිස මේ භාවනා කරලා මේ සාසනය හම්බෙච්චලා මේ ක්ෂණ සම්පත්තිය හරි කරින් කියලා කාට හරි දෙන්න පුළුවන් නම් ඒක තමයි දෙන්නම බැරි දේ දුද්ද දන්ත දාති දුක්කරං කරෝති කියන්නේ අපිට කෙනෙකුට අරකින් මේකෙන් අතින් පයින් උදව් කරතයි අත්තමක් දීලා මොනවා කරත්. නමුත් එයාට කියන්න පුළුවන් නම් මොනවත්ක්ම නොකර නිකන් ඉඳලා හිත දිහා බලන්න හිටපන්. මේකයි මම ඔබට දෙන්න ඕන දේ කියලා කවුරුත් ගන්න කැමති නැහැ. දුක්කමං කමති දෙන හැම කිනාම බලිනවා. භාවනා උගන්නන්න ගියොත් හැම කිනාම ගුරුවරයාට බයිනවා. එක්ක හිතෙන් බලිනවා. එතකොට ඉවසනා කිව්වම උදව් කරන්න ගිය ඕනම කෙනෙක්. ඒක ඒක ස්වභාවේ. ඒ ගැන හිත නරක කරන්න එපා. Tamande මේ අමාරු කාරණාව කියන එක අර දැන් මම දන්නේ මම ඉස්කෝලේ යන කාලේ. ඔය විද්‍යාව විෂය ඉගෙන ගත්තේ ඔය අයිසෙක් නිව්ටන් කියන මනුස්සයාට තිත්ත ගුණ වර්ගෙන් බැලලා තිනවා මේ කුණු හර්ප වගේක් උගන්නලා මල වාතේ මේව කටපාඩම් කරගෙන ඉන්න ඕනේ විභාගෙට ලියන්න ඕනේ කියලා නම කියලා බනිනවා. අනේ අහවල් ප්‍රයෝජනයකට කියලා මට තේරෙන්නේ නැහැ. ඔය හැම සමීකරණ වල කාබනික රසායන විද්‍යාව සහ අකාබනික රසායන විද්‍යාවේ සමීකරණ කටපාඩම් කරන්න ගියා නම් මෙන්න මෙච්චර විතර පොතක් දෙනවා. මට හිතෙනවා මුන්ට කාලා බුදිය ගන්න බැරි මොකද මේ ලියලා තියෙන මේක අහවල් දෙයකටද කියලා නම කිය කිය බැලලා තියෙනවා. ඉතින් අපිට උගන්නම මැඩම් ළඟටත් ගිහිල්ලා මං කිව්වා අනේ මේ විභාගේ පෙල්ලුණත් මේ මේ මේ නිකන් නිකන් සුදු පම්පෙත්තක් කනවා ඒ කරන්න බෑ කියලා. එහෙම නෙවෙයි බුදුරජාන් වහන්සේට බන්නේ. දැන් අපි හිතනවා බුදුසසුනේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා. නිന്ദා ලබන්න අතර වැඩියෙන්ම නිന്ദා ලැබපු උත්මයන් වහන්සේ. ඒ නිසා භාවනා කරන්න ගියාම ඒ වගේ සමහර වෙලාවට මේ කමතහනේ පාවිච්චි වෙලාවක කරදර වෙච්ච වෙලාවක Tamanට මේක කියලා දුන්නේ කරත් බැනුම් අහන. අන්න ඒ වෙලාවේදී ඉවසන ඉවසිල්ල දුක්ඛමං කමති. දරුවෙක් නිසි අම්මා කෙනෙක් ඉවසින ඉවසිල්ල දන්නවනේ. තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න ගියාම ඉවසිල්ල. ඒක ලොකු ඉවසිල්ලක් පුදුරජානස ඉවසනවා. ඒ වගේ වෙනකොට. ඒ නිසා අපි මේ කරන ගනුදෙනුවලදී දෙන්න පුළුවන් දේවල් ඉවසන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ පිරිස ඔක්කොම ඊවට හරි දක්ෂයි. මම ඒක නෑ කියන්නේ. නමුත් මේ දේ මොකක්වත් නොකර නිකන් හිටපන් කියන එක කියලා දෙන්න උත්සාහ කරන බඳ කාට හරි මොන යකාවත් ගන්න නිකන් දුන්නත් ගන්නෑ. ඒ රිචඩ් ඩේවිඩ්සන් අහනවා දැන් දැන් මේ ලෝකේ ඉන්න හොඳම මන්දර මගේ පැත්තෙන් බලන හොඳ දක්ෂ ස්නායුයි ශල්‍ය වෛද්‍යවරු අවුරුදු 40ක් එක දිගට භාවනා කරපු මිනිස්සෙක්. ඇමරිකන් කාර්යය ජූ කෙනෙක්. එයා කියනවා මෙච්චර මේ සතිය මේ තර්පය හය දිනා දිහා බලාන ඉන්න කියන එක නොමිලේ දුන්නත් හැම ලෙඩටම උත්තර දුන්නත් ඕනෑම ප්‍රශ්නට උත්තර තිබුණත් ලෝකේ 100ට කී දිනාද මේක බාර ගන්න කැමති කියලා. නිකන් දෙන එක. අපි කිව්වොත් එහෙනම් මේ මෙච්චර කෝස් එකක් තියෙනවා මේ ඩිප්ලෝමා එක තියෙනවා වරෙන් කියලා උඩින් යන්නේ අහසින් ගිහිල්ලා ගිහිල්ලා අරගෙන එනවා. මේ සතිය නික්කන් දෙන්නේ. අවශ්‍යතාවයක් ඉන්නේ. ඉතින් ඒ දෙක අනුව බලනකොට තීරුම් ගන්න ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද කියලා. මේ ඇත්ත ඇති හැටියෙන් දැකීමට අපි ළඟ තියෙන ද්වේෂය. එහෙම නැත්නම් සිංහලෙන් කියනවනම් මම දැන් මෙතන කියන එකට වර්තමාන චිත්තක්ෂණ සීන द्वේෂය දැනගත්ත දවසේ තමයි අපිට තේරෙන්නේ ඒක නිසයි අපි මේ নানা ආකාර විනෝදාංශ හොයන්නේ. අපි ඒක නිසයි විවිධාකාර මේ ජනමාධ්‍ය දිගේ අරයාගේ මෙයාගේ නාඩගම් දිගේ පිටිපස්සේ යන්නේ මේ මම දැන් කියන එකට द्वේෂය නිසා. නිසා කවදා හරි අපි පව ගෙවිච්ච දවසේ කර්ම ඉවරෙච්ච දවසේ හිතෙනවා මේ යත යතාවා කායෝ පනීතේ උපති තත තතනම් පජානති යම් යම් ආකාරයට මේ කය තියෙන්නේ අන්න ඒක දැනගන්නවා නම් ඒක තමයි මේ පින් කරලා ලැබු මනුසාත්ම භාවය ලැබිලා තියෙන්නේ. අන්න එතකොට තේරෙයි මේක මේ 6 දිනක් එහාට මෙහාට අදින. එහෙම නැත්නම් පොරි ටිකක් දැම්මොත් මාළුව ඉන තැනට කොහොමද පොරි වලට ගහන්නේ? අන්න වගේ අදින දෙයක හිත කලබල කරගන්න තෝ බලහන් ඉන්නවයි කියන එක. බුදුරජාණන් ඒක කරන්න බෑ. ඒ නිසා එකම එක වාංගුවයි තියෙන්නේ. එකම එක බේරුමයි තියෙන ඉස්සෙල්ලා කයෙහි මොනවත් නොකර ඉඳලා කයත් එක්ක යාළු වෙලා එහෙට අදිනකොට මෙහෙට අදිනකොට බේරෙන්න බැරි වෙනකොට නිතරම අර කයට සම්බන්ධතාවය ඇති කරගන්න විශාල සාන්තිකර තත්වයක් විශාල ക്ഷേමයක් නිවාපයක් නික්ලේශී තැනක් හම්බ වෙනවා. ඒක නිසා එතෙන්ට එනකන් මේ කයෙහි මේ තමයි මේ තේරතුම උත්තර තියෙන කියන තැනට එනකන් භාවන හරිම පැංගිරි. හරිම තිත්තයි. දවසක ඒක ආවට පස්සේ හිතෙනවා අනේ මේ manussාත් ප්‍රතිලාභය ලැබුවේක කොච්චර ලොකු දෙයක්ද? මොකද මේ කයෙහි කයanoගියේ සතිය පැවැත්වීම සියලු ප්‍රශ්න වලට අපි කියන කෝකටත් අයිල බවටපත් වෙනවා. ඒක උනාට පස්සේ හැබැයි මේ මනස තව අමාරුවකට වෙනවා. තේරුම් ගන්නද? මේක කාට හරි කියලා දෙන්න කී දවසේ. විනාසයි. ඒක තේරුම් ගත්තට පස්සේ කියලා නොදිත් බෑ. ඇයි ඔක්කොම මිනිස්සුෝනේ? ඇයි මේ මිනිස්සු මේ Taman ළඟ උත්තරේ සීදී මේ নানা ආකාර දේවල් දිගේ යන්නේ කියලා? ඒක නිසා ඒක කාට හරි කියන්න කී දවසේ හරි විශාල අපහසුකට වැටෙනවා. හිතාගන්න මිච්ඡර සාරාංශික කල්පලක්ෂය පෙරම්පුර බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ මේක නොකියන්න අදිස්ථාන කරා. එතකොට මහා බ්‍රහ්මයා ඇවිල්ලා ධන බිම ඇනලා උතුරුසලුව සකස් කරන වැඳලා නොකියුවනම් නිදුකානන් වහන්සේ මෙහෙම වුණොත් ලෝකෙම පරාදයි කියන්න කැමැති කෙනෙක් ගනි. පුළුවන් කෙනෙක් ගනි. ඒකට බුදුරජාණන් කිව්වා එහෙනම් අල්ප රජස්ක ඇස්වල දූවිලි අඩු කෙනෙක් මේක දකි. ඇසැත්තෝ දකිත්වා, කන් ඇත්තෝ අසත්වා මම දහම්බෙරේ හඬලනවා කියලා තමයි බුදුරජාණන් ඔය මේ පස්සක බාන්නුන් හොයාගෙන ගියේ. ඉතින් ඒක නිසා අපට පුළුවන් නම් වැඩ දෙකක් පැත්තෙන් මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. එකක් තමයි මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ මේ ආත්මේ නැති වුණාට පස්සේ ඊගාව මනුස්සාත්ම භාවයක් ලැබෙයිද කියන එක ඒක බොහෝමත්ම හිතන්න අමාරු දෙයක්. මේ මහ පොළොවේ තියෙන වැලිත් එක්ක බannකොට නියපිටට ගත්ත වැලි ටික හා සමාන සම්භාව්‍යතාවයක්ලු තියෙන්නේ මැරිච්ච මිනිස්සෙක් නැවත මිනිස්සෙක් වෙනවා බලන්න. මේ ලැබිච්ච එකටත් දැන්න නැදකින් මං කාලා කන්‍යා කියාගන්නේ. අපි ඉන්නේ ඊගාව එක හම්බෙච්චාම මනුස්ස ගමනේ ගැරන්ඩියක් වුණොත් කොහොම හිටියද කියලා හිතන්න. ඒක නිසා මේක තේරුම් ගන්න එක. දෙක මේ අපිට ආපු මේ වටිනා සාසනේ අවුරුදු 2600ක් ආපු එක පිටලෙල්ල කාටවත් දීලා වැඩක් නැහැ කොම්බේ. අපි ඒක හරපද්ධතිය දෙන්න එපාය. හරපද්ධතිය දෙන්න අපි මේක යොදන්න එපාය. කාය වශයෙන්, වචනේ වශයෙන්, හිත වශයෙන් යොදන්න යොදන්න තේරෙනවා භාවනා කරන හැම චිත්තක්ෂණයකම ලෝක සාමයේ සිට වෙනවා. පරිසර දූෂණය නතර වෙනවා. පෘථිවි ගොලේ රත් වෙන එක අඩු වෙනවා. චිත්ත දූෂණය අඩු වෙනවා. අපිට හිතෙන්නේ නැහැ මේක චිත්තක්ෂණයක සතිය ඉන්නකොට මේක කොහොමද වෙන්නේ කියලා. මම හොඳට මතක තියාගන්න සරුවත් chance සඳහන් කරලා තිනවා දුර්ජනියෝ ලක්ෂ කෝටි ගණක් කරන ඔක්කොම වැඩ හොඳ මානසික ශක්තියක් ඇති මිනිසෙකුගේ චිත්ත ශක්තියකින් නැති කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේ ලෝකයේ සමබර භාවයේ තියෙන්නේ අන්නේ වගේ බණ භාවනා කරන එහෙම නැත්නම් මනස පිරිසුදු කරගත්තේ අත්‍යයේ චිත්ත ශක්තියක. ඉතින් අපිට එච්චර මහ ලොකු දේවල් කරන්න බෑ. අපිට පුළුවන් ඊයට වැඩිය අද වැඩි චිත්තක්ෂණ ගානක්. අදට වැඩිය හෙට වැඩි චිත්තක්ෂණ ගානක් මේ සත්‍ය පවත්තලා අනිත් කෙනෙකුට ඒකේ ಗುಣ පොඩ්ඩක් කියලා දෙන්න. ආවෙ නේතොර කමන්නේ. ಗುಣ කතා කරුවොත් අපි මේ සර්පයෝ නැත්තම් මේ සත්තු හය දෙනාගේ කතාව අපට තේරෙයි. ඒකට පශ්චාත්තාප වෙලා පිටුපාන එක නෙවෙයි කරණ තියෙන්නේ. ඒ තියෙද්දි ඉදිරියට ගිහිල්ලා Tamanගේ අභ්‍යන්තර සාසනය බේර ගන්න ගමන් බාහිර සාසනයටත් අපි මේ මෙච්චර අමාරුවෙන් ගෙනාවු සාසනය ඉදිරියට ගෙනියන්නත් අපෙන් කටයුත්තක් වෙන්න ඉතින් අපි වගේ පිරිසකටත් මේක බැරි නම් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මොනව ඉල්ලන්නද? තිරිසනුන්ගේ මොනව ඉල්ලන්නද? ප්‍රේතයන්ගේ මොනවද ඉල්ලන්නද අපි? යක්ෂයන්ගේ මොනවද ඉල්ලන්නද අපි? ඒ නිසා අපි වාසනාවන්ත වෙසක් අපිට අවස්ථාව තියෙනවා. අසාර්ථක වෙන ගානක් ඇති. නමුත් ඒ සඳහා කරන ප්‍රයත්නය පවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලාගේ සාදුනාදයට හේතු වෙන නිසා මේ වැඩමුළුවෙන් මේ බණ ඇහිීමෙන් මේ ගත කරන කාලයෙන් ලැබෙන මේ ශක්තිය නිතරම Tamange හිත පිරිසුදු කරගෙන ඒ පිරිසුදු පණිවිඩය අනික් අයත් එක්ක හදා බෙදා ගැනීමේ කටයුත්ත සඳහා ශිරු දිනාගේ ධෛර්යය පිණිස ශක්තිය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ චප්පාණක සූත්‍රය සම්බන්ධ දෙවෙනි ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා